පොදු මාතෘකාව වශයෙන් තියාගත්තේ. ඒක නම් වශයෙන් කියනවා නම් පඤ්ඤා විසුද්ධි, පාරිශුද්ධි, පදහාණි අංග කියලා කියනවා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ අපේ එදිනෙදා භාෂාවෙන් ගත්තොත් මාර්ග ඥානෙ. එහෙම නැත්නම් මේ සෝවන් මාර්ග ඥානේ, සකෘදාගාමි මාර්ග ඥානේ, අනාගාමි මාර්ග ඥානේ, ආර්යත් මාර්ග ඥානේ. ඉතින් ඒක අර ඵල ඥාණයෙන් වෙන් කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒක කොහොමද අපි දැනගන්නේ ගමනක කෙලවරක් කියලා, ජවනිකාවක නිමාවක් කියලා, ඒක පුරුකක් කියලා. ඒ දැනගනින් එක සඳහා ඒතරදී විශේෂ සුද්ධියක් සිද්ධ වෙනවා. පිරිසිදු වීමක්, ඒ වගේ මේ සඳහා කළ යුතු පුංචි වැරක් තියෙනවා. ඒක උපයන්න ඕන එකක්. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා ඒක උපේන දෙයක්. ඒක සත්‍ය විසුද්ධි ක්‍රමේදී ඒ ඥාන දර්ශන විසුද්ධිය කෙලවර කියලා සඳහන් කරලා තියෙනවා. මේකෙදී පඤ්ඤා විසුද්ධි, පාරිශුද්ධි, පධානියංගේ කියලා. ඉතින් ඒක ගැන කතා කරනකොට අපි මේ වෙනකොට ਸਰුවචනාංශයක විස්තර කිරීම සඳහා ඉදිරිපත් කරන ලද සූත්‍ර දෙකක් සාධක සූත්‍ර වශයෙන් ගත්තා. ඒකේ ඒ සාධක සූත්‍ර වල තියෙනවා අපි එදිනදා ජීවිතයේ ටික ටික කොච්චරක් බුද්ධ විදිනවද කියලා. එහෙම නැත්නම් අපි මේ සම්පූර්ණයෙන්ම අලුතෙන් ඇවිල්ලා වෙලාවට වැටහෙන එකක්ද නැත්නම් පැරණ දැනගත්ත දෙයක් පූර්ණත්වයටපත් වීමක්ද කියන දෙක අනුව මේ සූත්‍ර වලින් පේනවා මේක මේ අපි දැනටම දන්න දෙයක්. ඒක පූර්ණත්වයටපත් කිරීමක් කියලා. ඒ නිසා දැනට අපි ළඟ නැති එකක් නෙවෙයි. නමුත් මේ අටුවාවේ හෝ එහෙම නැත්නම් ජන සම්මතික නෑ නෑ වෙනම එකක් කට්ටියක් වෙනම ඉපදිලා ඒගොල්ලෝ රහත් වෙනවා. අපි නිකන් මේ උදී ජනතාව අපි නිකන් නරපණු අපිට කරන්න බෑ ඒක. ඒක වෙනම જાතියක් කියලා උඩ බලන්නයි පුරුදු වෙලා තියෙන්නේ මාර්ග ඥාන වලට. ওই වෙනස තමයි පසුගිය අවුරුදු 40 50 දී සිද්ධ වුනේ. ඒක නිසා එහෙම උඩ තියෙන දෙයක් නම් ඒකට ඉන්දියාවේ යන්න ඕනේ ධම්මදිව. එහෙම නැත්නම් දසපාරමිතා පෙරණකම් බලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් වෙනකම් බලා ඉන්න ඕනේ. නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනයකම් බලා අපට බෑ. මේ තමයි ආගම මිනිස්සෙක් බිම දාන හැටි. හැම ආගමෙම ඔක් කරනවා. හැම ආගම තියෙන ਸਰබලදාරි දිව්‍යන් ආශිචි මවල්ලද්ද උඹලා උඹට දෙයියෝ වෙන්න බෑ. දෙයියගේ අනුකම්පාවෙන් ඕනම් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. හින් එවිට කරන්න දෙයක් නැහැ. බ්‍රහ්මනියාමෙත් ඕකද. මේ බුද්ධ ආගමෙත් ඕකමනේ ඔය කියන මාර්ග බල දැන් ගන්න බෑ. ඔය සාමාන්‍ය පිනක් සෙලෙක්ක පිනක් කරගෙන ඉමු. වැඩිපත ගහන්න යන්න එපා. ඇත්තට මේක විහිළුවක් නිසා නෙවෙයි වැඩිපත ගහන්න යනකොට තැහෙන කැපකිරීමක් කරන්න ඕන ඔය පුංචිට හම්බ වෙන එක ප්‍රධානියන්ගේක් තමයි. නමුත් මේ පෙන්නලා දෙන්න නැත්නම් උත්සාහ කරන්න හදන මේක දැනටමත් දන්න එකක්. ඒක දියුණු පවුණු කරගන්න, ඒක සාක්ෂාත්කරණය කරගන්න, ඒක පූර්ණත්වයට යවන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ කාය විවේකයේ කියන එක අපි ප්‍රිය කරන නිශ්චල චංචල දේපොළි වෙන් කළා මෙහි ආපුවාම අපිට දැනෙනවනේ මොකද්ද විවේකය. ඊතරතර ඉඳගෙන හරක බාන බලාගෙන රත්තරම් මිනිමුතු තියාන ගේද රතුපතු ගාගෙන දරුවෝ නලවගලනවා ඉන්න ජීවිතයත් එක්ක බලනකොට මෙතන විවේකයක් තියෙන මේ විවේකේ දන්න එකක්. මිනිස්සු අඩු ගන්න. නිසන් වලට ආවේ නැත්තම් හිතන්න පික්නික් එකක් යනවා කියන්නේ. අවුරුදු දෙකක් අපි කැලේකට ගිහිල්ලා ඔය බත් වේලක් හොයන කාලා ඉන්නවා. ඉතින් ඕක දන්නේ නැද්දයක් කියන්නේ. ඒ තමයි මේ බාලදක්ෂ ව්‍යාපාරේ කට්ටිය කැලේකට ගිහිල්ලා ගිනොඩක් ගහගෙන කුඩාරවක් ගහන චුලිය ඉන්නවා. මధుරෝ කකා නින්දක් හරියට නැතුව ඒ කර්මයක් නෙවෙයි. නිකන් ජොලියක් තියෙනවා අපිට මේ ගෙදර දොරේ පුරුදු ඉන්දියාප්පන් කකා ඉන්නවට වැඩිය කැලිට ගිහලා මොනවද කණ එක. ඉතින් මේ විවේකයෙන් තමයි මේ විස්තර කරන්නේ. ඊට පස්සේ චිත්ත විවේකයට දානවා. චිත්ත විවේක ගැන මේ ගියාට පස්සේ gedara ගැනම කල්පනා කර කර ඉන්නවනම් මේ එළියට ඇවිල්ලා ආයෙත් ගෙදර ගැන කල්පනා කරන වමාරලා කෑමක් නෙ හිද්ද වෙන්නේ. ඕනේ නෑ. මේ ඉන්න ජොලිය මේ කැලේ මන්තුරෝ කකා අල්ලට සිංහාවත් අසනදි කැවිලි කකා වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා. ඒ දුක සැපක් කරගන්නවා. gedare මේසු යා කන්ඩිෂන් දාන මදුරෝ නැතුව මැස්සෝ නැතුව ව්‍යාගත්ත බත හැඳි ගෑරපු ඇතුව කනවා. අපි නිකන් කේල් කොලේට බට්ටියක් දාගෙන මඤ්ඤෝ කටේකුයි සම්බෝලටිකුයි දාගෙන කනවා. මේ ජොලියක් තියෙනවා. මෙන්න මේක නෑ. ඒ කාය විවිකේ ලැබුවත් චිත්ත විවිකේ නෑ කෙනෙකුට මේ අරඤ්‍ය සංඥාව නැත්තම් අපි දැන් අරණ්‍ය සංඥාවේ ඉන්නවනම් අපිට තියෙනවා අනේ මේක උපයගත් එකක්. ඊතර මිනිස්සුන් ඉඳලා මුගේ කාලා කන්නකොට කාලා හැඳකෝ තියන්න බැරකොට මෙහි රැයට කණ්ඩත් නැහැ. ගිහිල්ලා ඔයie භාගාත යනවා. මුන්ට පිස්සු කියලා. අපි කියන උන්ට පිස්සු කියලා. මුන්ට කවදා සාසනික රසක් දැනෙයිද? ඕම් බත් කාලා නිවන් යන්න පුළුවන්ද? උණ්ඩ කියන්නේ මේ රැයට කණ්ඩත් නැහැ. මොන විඳබනක්ද විඳවන්නේ කියලා. ඉතින් එතන තියෙනවා කාය කාය විවේකයට එහා ගිය එකක්. මේ ආවේ නිකම්ම නිකම් පික්නික් එක නෙවෙයි අපි ටිකක් සක්මන් කරලා බලනවා. අපි පරියන්ක කරලා බලනවා කොච්චරක් මේ පරියන්කේට සමාදින්න පුළුවන්ද? සක්මන්ට සමාදින්න පුළුවන්ද? අපි මේ දන්නා දුන්න කාගේදෝ දෙමාපියන්ගේ දරුවෝ ඇවිල්ලා ඉන්නවා. අපි ඔක්කොම එක බවුලි වගේ ඉන්න පුළුවන්ද? තැටිය ගිහිල්ලා පොලිමේ ගිහිල්ලා බට්ටි අපි දන කාලා සන්තෝෂෙන් ඉන්න පුළුවන්ද? ඒක සතුටක් ගන්න එක තමයි චිත්ත විවේකය කියන්නේ. ලැබිච්ච දේ කවුරුත් කරපේ ගන්න වෙන්නේ අපි ඇප්ලිකේෂන් එකක් දාලා ඩොරින් උනට පගාවක් ගහලා එන්නේ. නිකන් නෙවෙයි. ආන්නේ වගේ ජොලියක් තියෙනවා. ඊට පස්සේ ආවට පස්සේ අර පළවෙනි එකේදී චිත්ත විවි කාය විවිකේදී අපි කාම වස්තුන් අතහරිනවා. කාම ගුණ කියලා මේක බුදුහාම කියන්නේ. කාම ගුණ අතහරිනවා. ඊට පස්සේ චිත්ත විවිකේදී කාම සංඥාව අතහරිනවා. කාම සංඥා කියන්නේ පංච නීවරණ ධර්මයි. ඉතින් මේ විභාගෙන් දැන් තුනෙන් දෙකක් පාස්. කාම ගුණ අතහැරලා 100%ක්ම නෙවෙයි අඩු ගන්න යම් යම් චිත්තක්ෂණ ඉන්නවනේ මේ සුදුරෙද්දක් අඳන බාපණක් කරේ දාගෙන කතා නොකර ඉන්නේ කොහොඳයි. ඒක ප්‍රകൃතිය නෙවෙයි ඒක වෙනම කතාවක්. අපි ඒකේ සන්තෝෂයක් ලබන අපි විවේකීව නැවතිල්ල වැඩ කරමින් ඉන්නවා. ඊට පස්සේ චිත්ත විවේකයක් ලබනවා. අපි විනාඩි තප්පර ගාන හුස්ම විතරයි දන්නේ. විනාඩි තප්පර ගානක් පායේ පියෙන් තියෙනක විතරයි දන්නේ ඉච්චරයි. කළ හැකි කරන්න පුළුවන්. එතකොට වාහනේ නැති බාරක වාහනයක් අරගෙන යනවා වගේ හැප්පෙන්න දෙයක් නෑ. ඔය යන්න පුළුවන්. දැන් ඊට පස්සේ තියෙන මේ උපදි විවිකේ තමයි මේ කියන්නේ මාර්ගඵල ඥානයි. එතකොට මේ උපදි විවිකය අර විවිකේම වැඩිවීමක්. ඒතත් සන්තං ඒතම් පණිතං යද්දන් සබ්බ සංකාර සමදෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ. අපි කාය විවේකේ ලබන්න කාම ගුණ අතහැරියා. ඒ මොකද්ද ජීවිතේ පුරාම මහන්සිලා හම්බ කරපු ටික. චංචල නිශ්චල වස්තු. දෙක කාම සංඥාව. මේ හුස්ම දිහා බලලා, පය තියෙන දිහා බලලා, ඉඳගෙන ඉන්න හැටි බලලා අර ජීවිතේ විඳපු ඒ සිලිලාරේ හීන ලෝකේ අරක ලබන්න ඕනේ මේක පැත්තක පොඩක් තියලා හිත නිස්ක නීරස මධ්‍යස්තව ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක ධානය. ඒකට අපි අර හීන ලෝකයක් තියෙනවා අපි හැම කෙනාටම අරක් කරන්න ඕනේ මේක කරන ඒක පොඩ්ඩකට පැත්තකට දාන්න. මේ උපදි විවේකයේ කියලා කියන්නේ අපි ළඟ ඉතුරු වෙලා තියෙනවනම් යමක් මේ දේ මම ලබා ගත යුතුයි කියලා ඒ සියල්ල මත ඇහැලා දාන්න. මට කියලා යමක් තියෙනවනම් දුක. මම මේ ටිකත් අතහැරියේ කැමැත්තෙන් නෙවෙයි. නමුත් ඒකෙන් මට යම් විවේකයක් දැන් දැනලා තියෙනවා නම් විතරක් ඒක නහන්න පුළුවන් උපදි විවේකී ගැන කල්පනා කරන්න. අර දෙක ලැබලත් ඒ කනගාටුවට කල්පනා කරනවා කම්මැලිකමට කල්පනා කරනවා බයට කල්පනා කරනවා නම් අනිශ්චිතභාවයට කල්පනා කරනවා නිදිමතට කල්පනා කරනවා නම් තනිකමට කල්පනා කරනවා ඉතින් සෝරි තමයි. අච්චර උපේලත් ඒක නීරසකමට කම්මැලිකමට කල්පනා කරනවා නම් එයාට ඊගාව පියවර තියන්න ධෛර්යයක් ඉන්නේ නැහැ. ඉතින් මේ උපදී එහෙම නැත්නම් මේ අපි ළඟ තියෙන අන්තිම ආසාව අපි ළඟ තියෙන අන්තිම අපේ අයිතිවාසිකම අන්තිම අපේ තියෙන හම්බ කරපු දේ මොනවද කියලා ඇත්තටම අපි දන්නේ නැහැ. ඒ ටික තියෙන මේ අනුසය කෙලස් එක්ක ගැඹුරේ තියෙන කක්කවලේ තියෙන ටික. අපි මේ ක්‍රියාකාරකම් වලින් පොඩ පොඩ පේනවා ඒක. අපේ වචන වලින් පොඩ පොඩ පේනවා ඒක. අපේ හිතිවිලි වලින් පොඩ පොඩ පේනවා ඒක. ඉතින් ඒ ටික අපේ තියෙන චේතනා අපේ තියෙන සංස්කාර අපේ තියෙන අදිෂ්ඨාන අපේ තියෙන අබිනිවේෂ අපි අරකට රින්ගන්න මේකට රින්ගන්න තියෙන ආසාව බැස ගන්න තියෙන ආසාවල් සේරම තුල මේ උපදි කියන වචනය විවිධාකාරයෙන් අපේ පොත්වල සඳහන් වෙන ඉච්ඡරම අනික් චෛතසික වගේ අනෙක් දේවල් වගේ ප්‍රසිද්ධ දෙයක් නෙවෙයි. මොකද හේතුව මේ නිමල් ලබන්න බෑ කියන සංකල්පය නිසා මේව ඔක්කොම අපේ විග්‍රහ වලින් අයින් වෙලා තියෙනවා. සබ්බූපදි පටිනස්සග්ගෝ නැත්තම් සරුපදිශේෂ නිබ්බාන පහු නිරුපදිශේෂ නිබ්බාන කියලා කිව්ව ඔව්ව අපිට තේරෙන්නේ අපිට ඕන කරලා තියෙන මේ දානයක් හරියට දෙන හැටි අපා අපිට ඕන කරලා තියෙන මේ සීලයක් රකින්න හැටි ඕව ඕනේ නැහැ කියලා අපි අයින් කළ දාන ඉතින් නිවන් ලබනවා කියන එක ඉතින් අනිච්චවද සංඛාර කියන එකම තමයි මරුණාට පස්සේ දිවන් සැප ලැබේවා කියලා ගහන වෝඩයක් මොන ජඩකම කරපු එකට අසවලු පාදකව හන්තියට නිවන් සැප ලැබේවා අසවලු පාදකම්මට නිවන් සැප ලැබේවා කියලා. ඒකට එක සුදුසුකමයි ඕන කරන්නේ මැරෙන්න විතරයි. ඒක බුරුමේ ඉතාමත්ම හාස්‍යජනකව කියනවා ලංකාවේ නිවන කංකොන් වගේ කියලා. හරිම ලාභයි. ඒ මොකද මැරිච්ච ගමන් සැක නැතුව දෙනවා. නිවන් සැප ලැබේවා. ඉතින් නිවන් සැප ලැබේවා කියලා කියන එක නිකන් සුබ වෙසක් මඟුලක් වේවා වගේ නෙවෙයි. කෙලවයන්, මෙරියන්, ඉවරයි. ඒ වගේම තමයි සෞපදිශේෂ නිර්වාණ ධාතුව, අනුපදිශේෂ නිර්වාණ ධාතුව මේ උපදි ටික අයින් කරනවා කියන එක මරණයට එහා. ඉතින් කාය විවේක චිත්ත විවේක උපදවාගත්ත කෙනාට එහි පරමාර්ථයක් එම අදහසක් එම සම්මා දිට්ඨියක් එම සම්මා සංකප්පයක් ගන්න පුළුවන්ද? ඒක තමයි අපි මේ උත්සාහ කරන්නේ. අන්න ඒ සඳහා කාය සංකාර වචී සංකාර ගෙවපු කෙනාට හරියට මේ කාය විවේක චිත්ත විවේක ලැබපු කෙනාට වගේ මේ ඊට පස්සේ තියෙන චිත්ත සංකාර ගැන කතා කරනකොට ඔය උපදිත් එක්ක සම්බන්ධයක් තියෙන එක තමයි ඒතන් සන්තං ඒතම් පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිසක්කෝ සියලු සංස්කාරයන්ගේ සමතේ උපදි සියල්ල මත හැර දැමීම ওই දින අතර පොඩි කිට්ටු සම්බන්ධයක් පේන්න තියෙනවා ඒක ඒ ඥානරාම ස්වාමීන් වහන්සේ සමති දසනා භාවනා මාර්ගයේ තෑහෙන අද්දරට යනකම් තල්ලු කරලා කරලා කරලා කියන්නේ කිසිම දෙයක් ලංකාවේ තිබුණ නැති වෙලාවේ මේක ඉස්මතු කරලා දුන්නා. ඒ සංසික අත්තකුරෝනේ ලිව්වේ ඊට පස්සේ ඒ පොත අච්චු ගැස්සුවා. ඊට පස්සේ ඥානාරාම ස්වාමීන්ට ආරාධනා කරා මේ නිවන පිළිබඳව ඔක්කොමලා නිකන් මුරුක් වගේ જાතියක්, පොකිරිස් වගේ જાතියක් හිතාන ඉන්නේ. නිවන කියලා හිතාන ඕක නෙවෙයි නිවන කියන්නේ කරුණා කළ මේ පිරිසට මෙච්චර භවනා කරන ලැගලා අරන්නේ ඉන්න පිරිසට පොඩ්ඩක් නිවන ගැන කියලා දෙන්නයි කියලා. ඥානানন্দ සාන්තේ පැහැදිලිවම කිව්වා කියලා වැඩක් නැහැ. මේක කියන්න බෑ. නොකියයිම කියලා. මේක කියපු ගමන් මේ වවාගෙන කන જાතියක් ඉන්නවනේ සාසනේ පිරිත් නූල වවාගෙනයි බෝධින්නාංශේ වවාගෙනයි ඒගොල්ලෝ පැහැදිලිව විරුද්ධ වෙනවා. පාන්සුකූලෙයි ඉතින් මොකටද ඥානදාමර කිව්වා මොකටද රණ්ඩු කරන්නේ? ඊට පස්සේ ඥාන රාමසංශ කියලා තියෙනවා. නෑ මම කිව්වයි කියලා. උපාධ්‍යයන්වන්සේ ආර්දනා කෙරුවයි කියලා කියන්න පටන් ගත්තා. ඊට පස්සේ ශාංශ මේ සබ්බ සංඛාර සමතේ සහ සබ්බූපති පටිනිසග්ග කියන වගේ දේවල් ත්‍රිපිටකයෙන් ඇදලා අරගෙන මේ නිවැරදි විම දේශනාවලියේ ඉදිරිපත් කරා. අපි අඩු ගානේ Nissan වනේ දැන් අඩු ගානේ මේ දේශනාවලිය අටසරයක් අහලා ඇති. හැම අඟහරුවාදම අපි කට්ටිය එකතු වෙලා දවසට එකක් අහනවා. 33 වරච්චාට පස්සේ ආය අහනවා. ඒ වුණ දවසේ ආය අහනවා. අහලා අහලා අහලා අහලා මේක දැනගත්තට හරි අමාරුයි. ඒ මොකද ඇත්තටම විවේකයට බයයි. ওই විවේකයට තමයි අපි තනිකන් දෝෂේ කියලා කියන්නේ. අපිට විවේකයේ වැටෙන්නේ පහළ වුණා වගේ. තනි වුණා වගේ. මුස්පේන්තුවක් වාගේ. හූනියමක් වාගේ. කැඹිරිල්ලක් වාගේ. ඉතින් අපි විවේකෙට බයයි. ඉතින් ඒක ගැන කතා කරනකොට කායි විවේක චිත්ත විවේක නම ගාලල්ලා ඉතින් ඒක ටිකක් කරේ අල්ලගෙන යන්න පුළුවන්. උපදි විවේකේ ළඟට යනකොට සහලවනවා. ඒක නිකන් මේ කරප්පන් එනවා. ආසාත්මක ලෙඩ එන්න පටන් ගන්නවා. ඒ එක එක කෑම කාපුවාම ඇඟ පුරාම කරප්පන් එන්නේ. ඇලර්ජික් රියැක්ෂන් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ වමන ලක්ෂණ විරේචන ලක්ෂණිය වමන යන්න කිට්ටුනාම වගේ බහන මැදයන් හැම තැනකම තියෙනවා වැඩේ හරියට යන තැන්වල ඒ වගේ ලෙඩ රෝග. ඉතින් ඒක ගැන කතා කරන්න ගියාම පේනවා අනේ බුදුජානස්සේ කොච්චර ගැඹුරෙන් කොච්චර ලස්සන මේවා කියලා දීලා තියෙනවද කවදාකවත් බණකට මේවා ගන්නෑ. කවදාකවත් ඒක මාත්‍රිකා වෙන්නෙත් නෑ. මොකද ඒක අහන්න කැමති නෑ කට්ටිය. කට්ටියට ඕන කරලා තියෙන සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා කුමාර කාලේ කරපු ටිකක් එහෙම කිය කිය ඉන්නවනම් ෂෝක් අප්පා. ඒක තේරෙනවනේ යසෝදරාව පිළිගන්න දුනු ශිල්පියා කරපු හැටි, ධනු ශිල්පේ කරපු හැටි, ශිල්ප දක්වපු හැටි හරි ආසයි. තොරන් වල ගහන්න පුළුවන්, එළිය පෙට්ටිකොල්ල වල ගහන්න පුළුවන්, අරගෙන ඇවිදින්න පුළුවන්. එතෙන් බුදු වෙන්න ඉස්සෙල්ලා මේ මේ ජාතක කාලේ තියෙනවා. අම්මා හැබැයි බුදු වුණාට පස්සේ කියනවා පොඩි අඹුල් රහක් තියෙනවා පොඩි තිත්තයි වගේ ඒක අයින් කළා දාලා තියෙනවා. ඉතින් මම හිතනවා අද අපි ඇවිල්ලා තියෙනවා කියලා අර තිත්ත බේත බොණ්ඩ අපි උත්සාහ කරලා බලනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් අපි මෙතෙක් කල් කරපු භාවනාවේදී මෙවැනි සංකල්පයක් මෙවැනි දෘෂ්ටියක් දිහාවටද අපි ගිහිලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ਸਰබලදාරි දෙවියන් වහන්සේ පිටිපස්ස යන කට්ටිය වගේ ඒ දෙයියෝ ඇවිල්ලා අපි කණෙන් ඇදලා දානවා වගේ අපි බුදු ජානක කියනවා රීලව් පැටව බැඳගෙන යන්නේ. බොක්කේ. අන්න ඒ වගේ බඩ බැඳගෙන අපිව ගිහිල්ලා නිවන් දමාපිද. එහෙම නැත්නම් කොටිය තමන්ගේ පැටව බලල්ලු පැටව එල්ලගෙන යන්නේ. ඒ වගේ කවුරු හරි ඇවිල්ලා අපි ගිහිල්ලා නිවනේ තියාවිද. එහෙම නැත්නම් අපිම දනුපරින් ගාගෙන වනු ගාගෙන අපිම යන එකක්ද? ඉතින් මේ කාය විවික චිත්ත විවික තියෙන කෙනෙක් ගැන හිතන්නකෝ. කාය විවික චිත්ත විවික තියෙනවායි කියලා කියන්නේ වචී සංකාර සහ කාය සංකාර පිළිබඳ සෑහෙන සමතයක් ඇති කෙනෙක්. එයා දන්නවා යමක් නොකර සිටීම තමයි ලොකුම දේ. ඉඳගෙන හුස්ම ගන්නත් එපා ගැනෙන හුස්ම දිහා බලාගෙන ඉන්න ගෙවෙන කම්ම බලන්න. පිම්බීම හැකිලිම සිද්ධ වෙනවා නම් බුම්බණ්ඩ හකුලන්න යන්න එපා. මේ පිම්බෙන හැකිලිම දිහා ගෙවෙන කම්ම බලන්න. සක්මන් කරනකොට මුලින් මුලින් කරාට ඉබේම සක්මන යනකම් මේ රූකඩේ ඇවිදිනකම් කරන්න. දත් මදින වෙලාවට මුද්දට අවධානය දාලා බල කරන්න මම මදිනවද නැත්නම් දත් මැදෙනවද කියලා. ඒකේ වෙලාවට කන්නඩි ඉස්සරහට ගියාම දත් බෙට්ටියක් ගත්ත මැදෙනවා. බත් එක අතර දුන්නට පස්සේ අර පුංචි බබාලට වගේ 7යි 7යි කියනවා වගේ බත් කටක් කවනවා කවුරු හරි නැත්තම් දඩබඩ දඩබඩ ගාලා 3 2 1කට කලවම් කරලා කොන්ක්‍රීට් ගහනවා වගේ ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනවා. වැසිකිළිට වඩනවා සල්බල සල්බල ගාලා බෝස් ගාලා යනවා මොනවා වෙනවත් දන්නේත් නැහැ හේදුව නැද්ද දන්නේත් නැහැ ඔන්න එළියට එනවා මේ සේරම කෙරුමක් නැතුව කරන්නියක් නැතුව මේ සිද්ධ වෙන දෙයට උපරිම අවධානය දීලා බත් කන වෙලාවේ දත් මදින වෙලාවේ මූණ හොදන වෙලාවේ වැසිකිලි කැසිකිලි වෙලාවේ මේ මොකද වෙන්නේ කියලා බලන්න. කරන දේවල්ද කෙරෙන දේවල්ද කියලා. මේවට ගන්නේ සාමාන්‍ය නිතිපතා කරන දේවල්. සාමාන්‍ය තනියම කරන දේවල්. කරටක් දාගෙන කරන දේවල් නෙවෙයි. ඒව ටිකක් දාලා බලන්න බලනකොට පේනවා අවුරුදු 20 30 යනකොට ඔය ඉබේ යනවා. හුස්ම ගන්න එක නයි වගේ පිඹින්න යන්න එපා. නැති වෙනකොට හුස්ම ආයේ ඔක්සිජන් දෙන්න යන්න එපා. ඊ නැති වෙන දේ හිමීට බලන්න. පිම්බීම හැකිලිම දැනනවා නම් ඇඳුම් වලට තද වෙලා පිම්බෙනව හැකිනවා බොහොම හොඳයි. ඒකෙන් තමයි සතිය පිහිටවන්නේ. ඒ සතිය වර්ධනය කියන්නේ මොකක්ද? දියුණු කෙන එකේ හේමම ගිහිල්ලා නොතැනෙන මට්ටමට යනකම්. යන්නයි. සක්මනත් ඉබේ කියන. ඒකට අපි දන්නවා යා කාය සංඛාර අතහැරලා තියෙනවා. කාය සංඛාර කියන හුස්ම අතහැරිලා. හුස්ම කෙරෙනවා මැරිලා නැහැ. මේ යදන්නනේ ඒකේ ස්වභාවයෙන් සිද්ධ වෙනවා. අන්න එතෙන්ද ගියාට පස්සේ බුදුජානසෙ සඳහන් කරනවා එහෙම කෙනෙකුට ඉදිරි කෑල්ලේ නැත්නම් මේ උපදි විවේකී ගැන කතා කරනකොට එහෙම නැත්නම් සබ්බ සංකාර සමතක් ගැන කතා කරනකොට බුදුජානසෙ <clears throat> මම ඊ අවසාන මතක් කරපු විදිහට ඒ චේතනා සූත්‍රයේ ဒုတိ ය චේතනා සූත්‍රයේ දෙවෙනි <clears throat> චේතනා සූත්‍රයේ කතා කරලා තියෙනවා යංච චේතනා යංච පත්තනා යංච යාච අනුචේති ආරම්මන මේතං හොති විඥානස්ස තිතිය. හිතාමතා කරන සියල්ලම නතර කරාට පස්සේ. එහෙම නැත්නම් හුස්ම ටික වැඩනෝ බලාන ඉන්න. ඒ හුස්ම පිළිබඳව කරන්නෙක් නැහැ. ගුරුසු වේවා මධ්‍යස්ථ වේවා සිංහව එක දිහා හොඳට බලාන ඉන්න. යංච චේතේ යංච පකප්පේදී යංච අනුසේදී ඒකට පේනවා යට ඒක එහෙම වෙන්න දීලා පූර්ණව දැන්න මේ මොනවද ඕ චේතනා වගේක් දුවනවා එක්ක දැනගන්න මේක මාර්ග ඥානද ඵල ඥානද කියලා දැනගන්න. එහෙම නැත්නම් ධානයක් ලැබුවද කියලා හිතා ගන්න. නැත්නම් ඉස්සරහට යනවද පස්සට යනවද කියලා හිතා ගන්න. එහෙම නැත්නම් සමතේද විදර්ශනාත් දැනගන්න මොනවද චේතනා වගේක් දුවනවා. මේ බාහිරේ කරදර නැති වෙච්ච ගමන් එයා පටන් අර ගන්නවා කෝපි කඩයක්. කයි වාරුවක්. ඊට පස්සේ පකප්පනා ප්‍රකල්පනා වගේක් එනවා මේක අම්මට කියන්න නැත්තම් නැත්නම් යාළුවෙකුට SMS එකක් දාලා හරි නැත්තම්. එහෙම නැත්තම් සටහනක් තියාගන්න නැත්තම්. කියලා හිතට එනවා මේක මේ වෙලාවේ මේ දැනෙන ටික සටහනක් දාගන්න කල්පනා කරන්න හිතට ප්‍රකල්පනා වගේක් එනවා. එහෙම නැත්නම් අනුසේ ධර්ම කියලා අපි සංසාරේ පුරාට ගෙනාවු ගති වගේක් සංසාරේ පුරාට ගෙනාවු රුචර්චකම් වගේක් පෞරුෂත්ව ලක්ෂණ වගේක් එනවා. එතකොට මේ අර කරන කෙරුවාවල් නතර කරලා එහෙම නැත්නම් අපේ පුළුවන්කාරකම් කියලා જાතියක් තියෙන පුළුවන්කාරකම් නතර කෙරුවට පස්සේ ඔය තුන තමයි එන්නේ. මේක බුදුරජාණන්සේ අවුරුදු කල්ප දීර්ඝ කාල වශයෙන් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරල පුරල පුරල කිව්වා කියනවා කාය සංකාර වචී සංකාර නතර කරලා පස්සේ තිර දෙකක් හරියට පස්සේ තුන්වෙනි තිරේ ඕසික තමයි පේන්නේ. යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති. ඉතින් මේ කල්ලාන තමයි දැන් භවයේ දුවන්නේ. අපේ චේතනා, අපේ ප්‍රකල්පනා සහ අපේ අනුසේ ධර්ම. ඉතින් මේක දිහා බලන්න පුළුවන් නම් මේකේ මමයා කියන්නේ කවුද කියලා මේකේ හොඳට තේරෙනවා. මම මේ ජීවත් වෙන්නේ අසවල් දේ ලබා ගැනීම සඳහා. නැත්නම් අසවල් ප්‍රාර්ථනාවට. අසවල් අදිෂ්ඨානෙට. අසවල් බවටපත් වෙන්න. ඒ කියන්නේ දැන් වර්තමානේ නැහැ කියන එකයි මේ කියන්නේ. යම් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් කාකට හරි චේතනාවක් තියෙනවා නම් කාකට හරි සංස්කරණයක් තියෙනවා නම් මේ දැන් තියෙන එක හර නැහැ. දැන් තියෙන කාරණා ආයෝක හදන්න දෙයක් නැහැ. එතකොට තේරෙන පටන් ගන්නවා අපි මේ කාය සංස්කාර වචී සංස්කාර නැති වෙලා භාවනාවේ හොඳ පහසු තැනකට ආවත් තාම සතුට කියන එක. එහෙම නැත්නම් පිරිච්ච ගතිය නැහැ. ඒක මොකද්ද අඩුවක් තියෙනවා මේ වෙලාවේ මේ දේ කරගන්න ඕන කියලා අනාගත චේතනා ප්‍රාර්ථනා යන සංස්කාර ඇති වෙනවා. නැත්තම් ප්‍රකල්පන ඇති කර ගන්නවා විවේකීව අරක මේක කළ යුතු දේවල් පිළිබඳව සැලසුම් කළ යුතු දේවල් පිළිබඳව සටහන් තබා ගැනීම කියන්නේ. එහෙම නැත්නම් නිසින්ින්ද අපේ සංසාරගත පුරුදු එහෙම නැත්නම් අපි කියන උපනිශ්‍රේ වශයෙන් අපි ළඟ තියෙන ඇබ්බැහි ටික එන්න පටන් ගන්නවා. මෙන්න මේක දිහා හුදුවට බලන්න හිටියොත් මම කරල යුතු සියලුම දේවල් නතර කරා. මේ tire යට මේ පොළොව යටින් ගංගාවක් ගලනවා වගේ මේවා ගලනවා. අපි එතකොට කොල්ලෙක් කෙල්ලෙක් ඉස්සරහා ඉන්නකොට ඌව දැක ගන්න හම්බෙන්නේ නැහැ. සතෙක් මරන වෙලාවට ඌව දැක ගන්න හම්බෙන්නේ නැහැ. හොරකමක් කරන වෙලාවේ දැක ගන්න හම්බෙන්නේ නැහැ. කාමීත්‍යචාරය කරනකොට ඌක දකින්න හම්බෙන්නේ නැහැ. බුරු කේලම් හිස්සචන ඒකට පූර්ණ කාලිනෝ හිතියොදලා ඒ දෙක කරනකොට වීතික්‍රමණය වෙනකොට මේ අඩිය තට්ටුව පේන්නේ නැහැ. ඒ නිසා ඒ කෙනෙකුට කිව්වොත් එහෙම උඹේ හිතේ අඩියම තියෙන චේතනා ප්‍රකල්පනා සහ අනුසය මනස පිස්සු මට ඕනලා තියෙන්නේ අර සතා මරා ගන්න එල්ල කරලා වෙඩි තියලා මට ඕව නැහැ මම තියෙන්නේ අසවල් කුට්ටිය කඩ ගන්න හොරකම කර ගන්න එතෙන් මට තියෙන්නේ අසවල් කාමීච්ඡාචාරය කරන්න යාට මම පේන්නේ පෙළ දෙන්න බෑ ඇහි ගොඩක් දූවිලි කෙලස් පේන්නේ ඊට පස්සේ යා කිරුවොත් එහෙම උකරලා ගිහිල්ලා මොකවද හරි හිරේ වැටෙනවා අපාගත වෙනවා. පශ්චාත්තාප වෙනවා කියලා බම්බු ගන්නතෝ ඵලයන් බයි යන්නේ මේ මම සතිය මරා ගන්න බැරුව ඉන්නවා මේ යකා මේ සත්තු බැරිමේ ආනිසන්ත ආදීනව කියන්නේ නෝයි කියලා මේ මස්සක් දන්න බණ කියන්නේ යන්න එපා මස්ස දෙක අහයිද උටින්ම කියනවනම් මස්ස ඇද්දට ශ්‍රමණ රූපේ අභව්‍ය ලකුණ මස්ස දෙක හාමුදුර කෙනෙක් දැක්කොත් මූණට කෙල ගන්න මේ මගුල දැක්කොත් එම්ම දඩේමත් නැති වෙනවද කියලා හීනෙන් හරි හාමුදුර කෙනෙක් දැක්කොත් ඒ මස් ඇද්දෙක් නැත්නම් දඩේම යනකොට ඉස්සරහට හම්බුනොත් එහෙම මර කෝකනම් වැද්දාගේ කතාව ලියලා තියෙන්නේ. ඒ ධම්මික හාමුදුර මට බණ කියලා දෙන කාලේ 77. සුදු හාමුදුර කෙනෙක් නෙජ මට නිකන් දීනාන්තේ දැක්කා වගේ කියන කියන දේවල් ආනවා. ඊට පස්සේ හදිස්සියේ හාමුදුර ගෙදර ගිහිල්ලා ගියා මෙල්බන්. ගිහිල්ලා විදිවලා අම්මලත් ආව නැවේ. මටත් කේක් කෑල්ලක් ගෙනත් දුන්නා. ඒකල කියනවා මම මෙල්බන් ගිහිල්ලා මාස දෙක තුනක් හිටියා සිඩ්නි වල. ඉන්නකොට අරණ්‍ය තේනාසනෙ වගේ නෑ. පන්සලක ඉන්නකොට මේ වීදියට යන්න හිතුණාලු. වීදියට යන්න ගියාම දවල් වෙනකොට වීදියේ එකම මිනිස්සෙක්වත් නෑ. ඒක අමු සොහොම් පිට්ටනිය. මිනිස්සු ඔක්කොම රසාවල වලට ගිහිල්ලා කෝච්චි ස්ටේෂන් ගාව වාහන දාලා. ගිහිල්ලා කවුරක්වත් නෑ. කඩවල ඔක්කොම වහලා. එන්දෑ පහට තමයි කඩවල ආරි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා තියෙන පෙට්‍රල් ෂෙඩ් එකට. යනකොට කවුරුවක්වත් වීදියේ නැතුව මේ සංසේ මේට දැන් ඉතින් වම දකුණ වම දකුණ වම දකුණ කියන යනකොට නගර සභාවේ කුණු ලොරියාවක් ට්‍රැක්ටර් එක පිටිපස්සේ ටේලර් එක ගැට ගන්න. ඒ සංසේ පොඩ්ඩක් නතර වුණා. අර මනුස්සයා වේගෙන් ඉස්සරහට ආලු දෙපැත්ත බලලා චක් ගාලා ගැහුවලු කෙලපිඩක් සංසේක ඔලුව උඩට. කියන්නේ මීයාකාට පිස්සු මේ ඔක්කොමලා හම්බ කරගෙන කනවා මූ මේ සිවුරක් පොරවන හරේ රාම හරේ ක්‍රිෂ්ණ වගේ මේ මොකද්ද අපිට දෙන ආදර්ශේ මූණට කෙලපිඩක් ගහන්න නැත්නම් තට්ටේට කෙලපිඩක් ගහන්න මුන්න තරම් ආදරයක් තියෙන්න ඕනද කියලා හිතන හරියටම තට්ටේට වදින්න ඕක මේ ශාන්ති මට ඇවිල්ලා කියනවා උඹලගේ රටක මේක නොවුනට ඒ රටකට ගිහිල්ලා මේ ශ්‍රම ධර්ම සම්පූර්ණ කරනවා කායි විවික ලැබනවා චිත්ත විවික ලැබනවා කිව්වොත් ඒ පද්ධතියට ඒ සංස්කෘතියට කරන ලොකම නිග්‍රහය ඒකේ තියෙන කාමේ සත්තු මරපියව වරකම් කරපියව කාමීත්‍යාචාරය කරපියව කියන හරියක් බොරු කියපියව පරිසවචන කියපියව ඔන්න අපි යන්න හදන සංස්කෘතිය හැටි ඒ රටේ ඒ ඒ සමාජිකෙක් මේ අපි වගේ තුන්වෙනි රෝට ඉපදිච්ච අපි වගේ ගමේ බයියෙකුට කියලා දෙන දේ ඔය ටිකම තමයි අපේ හිත අපේ උපදි විවේකයට කරන්නේ අපේ හිත අපි මේ ඉගෙන ගත්ත ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්ත හිත ජාතිය රට හදන්න ඕනේ බුද්ධ ආගම හදන්න ඕනේ අරක වඩන්න ඕනේ මේක වඩන්න ඕනේ කියන හිතට මාර්ග ඥානියත් ওই වගේම තමයි. පුළුවන් නම් මූණට කියලා ගහනවා නෙවෙයි කරන්න පුළුවන් හරිය කර. එනිසා මේ බාහිර දෙයක් ගැන අපි කිව්වට මේ ඇතුළේ දෙයක් මේ වෙන්න සිද්ධ වෙන්නේ. අපේ හිතම කැමති නෑ. ඒ කැමති නැති නිසා උදකලා වෙනකොට පාළුයි කියලා කියනවා. හරි නිදිමතයි කියලා කියනවා. හරි කම්මැලි කියලා කියනවා. හරි භයානකයි, බයයි, අසරණයි කියලා අපේ හිතම ඒ සෙල්ලම කරනකොට අර බාහිරේ රූපේ බාහිර නිදර්ශනේ බාහිර කතාවෙන් හිතා ගන්න පුළුවන් මේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා එකෙක් මස් ඇද්දෙක් අනිත් එක්කන රහතන් වහන්සේ. මේ මස් ඇද්ද තමයි දිනලා තියෙන්නේ දැන්. කිසියම් සාන්තුරේකට මස් සාමේ නිවනකට ඉඩ දෙන්නේ නැහැ යා. ඉතින් අපි බාහිර කරුණු ගෙනල්ලා පෙන්නනවාට උහත ඇතුලේ ඔය දෙල්ලම තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා සරුවත් chance සඳහන් කරන ඔබ ඉස්සලා කරලා තියෙන දේ ඒ මස්සද්දගේ වැඩ ටික තතුම් මරණ හොරකංගන කාමීත්‍යාචාරී බොරු කේලන් හිස්සචන පරිසචන සීලේ කියන ධර්මේ తాවකාලික පොඩ්ඩක් නතර කරපන්. ඒක උඹම කරගන්න ඕනේ කවුරුත් වෙල කරලා හරියන්නේ නැහැ. පටවෙවට හරියන්නේ නැහැ. එනිසා බුදුජානන්සේ සීලේ පටවන්නේ නැහැ අපට. උඹ පටව ගනි. ඒකේ লীලා ඊටාම අමාරු දෙය තමයි ওই වචී සංකාර කාය සංකාර දෙක සංසිඳුනේ. දොඩමලු ගතියයි වචන ඇතුළත දොඩමලු ගතියයි හිත නන්නත්තර අරමුණු වල දුවන එකයි. ඒක දෝෂයකට ගන්න එපා. දිගටම නැතර කරන්නත් බෑකෝ తాවකාලික විතර නැතර කරන්න පුළුවන් වෙන්නේ මොනවා හරි දහං ගැටයක් දාලා. බුදු ඥානසේකට අපිට උපක්‍රම දෙනවා. මොනවා හරි දහං ගැටයක් දාලා නිකන් හුස්ම වගේ පොඩ්ඩක් නැතර කරගෙන හිටපන්. පුළුවන් නම් වම දකුණ නැතර කරගෙන හිටපන්. පුළුවන් නම් පිම්බි මැකනස කරීපා. උන ඔබට තේරෙයි දවසක් දෙකක් වැඩමුළුවක් දෙකක් මාස ගාණක් කරනකොට ඔන්න හිත හිටිනවා. හිත හිටිනවා අරමුණක කියලා. පවත්න්න පුළුවන් කියලා. වෙඩි තින වෙඩි දින යනකොට වෙලාවට එල්ලෙට වෙඩි තියාගන්න පුළුවන් වගේ. ආන්න එතකොට තමයි තේරෙන්නේ එහෙම වුණත් අර ඇති කියන ගතියක් එන්නේ නැහැ. ඇතුලේ මොකද්දෝ ප්‍රවාහයක් ගලනවා. තාම කෙලෙස් වර්ගයක් ගලනවා. ඒක දිහා බලාගෙන ඉන්න නම් මේ දෙකම අයින් කරන්න එපා. සීල ශික්ෂාවෙන් ඇති වෙන හික්මීමත් සමාධි ශික්ෂාවෙන් ඇති වෙන හික්මීම කතාවට පස්සේ පේනවා අඩියේ. මේ කුණු කන්දල් ටික ගන්නවා චේතනා, ප්‍රකල්පනා සහ අනුසය. ඉතින් ඒක දිගේ තමයි සංසාරය යන්නේ දැන්. ඒක තමයි භව භවයේ පවතින්නේ දැන්. ඒක බුදු ඥානස කියනවා යංච යංච චේතනා යංච පකප්පනා යංච යංච අනුසේති ආරම්මන මේතං හොති විඥානස්ස තිත්‍ය විඥානේ මේකෙන් පෝෂණය ලැබලා විඥානේ මේකෙන් ආහාර ලබාගෙන තමන්ගේ ජාම බේර ගන්න. ඒ කියන්නේ අපි බබේ බැඳලනවා. එක්ක අනුසේ ධර්මිකේ. එහෙම නැත්නම් අපි හිතන හිතවිල්ල කියනවා අපි ප්‍රාර්ථනාව. ඉතින් මේ ප්‍රාර්ථනා පොහොර කරගෙන තමයි විඥානේ මේ ගැටි ගැටලන්නේ. කියන්නේ සංසාරේ ගැට ගහන්නේ ඒ ප්‍රාර්ථනා නිමත. ඒ එන්න මේ ආරම්මනේ සති අපි හිත හිතා චේතන ඇති කරනවා නම් නැති වෙච්ච උස්මාය ගණ්ඩ හදනවා නම් අනේ නිකම්ම නිකන් ඉන්නවට වැඩිය මේ වෙලාවේ මෛත්‍රී භාවනා ටිකක් කරන්න නැත්තම් කියලා හිතනවා නම් එහෙනම් බින් සිද්ධ වෙන්නේ නැද්ද බුද්ධානුස්සතිය කෙරුවොත් කියලා මේ පිරිසුදු කරගත්ත ඉඩමේ මොනව හරි දානවනම් ආරම්මනේ සති විඥානස්ස පතිට්ඨිතෝ හෝති. අපි දෙන හැම අරමුණක්ම හැම මේ අදහසක්ම ක්‍රියාකාරකමක්ම හේතු කරගෙන විඥානේ පැවැත්ම යනවා. විඥානේ දිගින් දිගට පවතින ආහාර කරගන්නවා. ඉතින් අපිට මේ මේ කියන අතරේ අපි ගත්තොත් මොකක්ද මේ බුදුහාමතර අපිට උගන්වන්නේ කියලා. ඒ වෙලාවේදී කරුණාකල චේතනා පහල කරන්න එපා. කරුණාකල ප්‍රකල්පන ආවට පොහොර දාන්න එපා. අනුශේ ධර්ම ආවට එක මම මාගේ කියා ගන්න එපා. ඔබ දැනගනින් ඒව හරහා තමයි විඥානේ මේ යැපීම කරන්නේ. එimhe යැපීම කරනකොට මොකක් හරි චේතනාවක් හෝ අපි හිතන හිතවිල්ලක් නිසා හෝ අනුසේ ධර්මයක් නිසා පතිත්‍ිතේ විඥානේ විරූල්ලේ විඥානේ වැඩුණොත් ඒකේ නාම රූපේ බැස ගන්න. අපි හිතුවොත් චේතනාවක් කෙරුවොත් මේ මින්නට වැඩිය හොඳයි මට පිනක් සිද්ධ වෙන වැඩක් කරනවා. ඒකට පස්සේ දිවි ලෝකේ යන්න ඕනේ කියලා. ඉතින් ඥාම් අපේ හිතේ අර දිවි ලෝකේ සම්බන්ධ කල්පනාවල් එන්න පටන් ගන්නවා. ඒක මුල් බහ ගන්න. මේ බබා හම්බ වෙන වෙලාවේ නෙමෙයි මේක වෙන්නේ. හැම චිත්තක්ෂණයකම අලුත් භවයකට ආරම්භය එන්නේ අඩුගානේ චේතනාවකින් අඩුගානේ ප්‍රකල්පනාවකින් අඩුගානේ අනුසයකින් ඒකත් ඒක විසින් නෙවෙයි ඒකට පොහොරක් වැටෙන්න ඕනේ ඒක පැවැත්මක් එන්න ඕනේ පැවැත්මට අපි මිච්ඡා සංකල්ප දෙන්න ඕනේ, මිච්ඡා දිට්ඨි දෙන්න ඕනේ. එතකොට එයා ආරම්මනේ විරුල්ලේ විඥානස පටිච්චිතෝ හෝති. නාම රූපස්ස අවක්ඛන්ති හෝති. මේ තමයි අපට ගන්න ඇති වෙන තැන. අච්චර සුද්ධ කරගත්ත එකේ අලුතෙන් භවයකට ගැට ගැහෙන්නේ අලුතෙන් නාම රූපයන්ගේ බැස ගැනීම සිද්ධ වෙන්නේ අපි මේ පාළුවේ ඉන්න බැරි නිසා මොක්කකට හරි හිත දාන. දාපු එක හරියට ඔටුවට ගෙට දුන්නා ගේ දුන්නා වාගේ එයා ඇවිල්ලා බහ ගන්නවා මේ චිත්ත වීදියේ. ඒ නාම රූපේ පහළ වෙච්ච ගමන් එයා නාම රූපච්ච සලායතන. ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද කියලා ඊට පස්සේ ඒක වැඩෙනවා. සලායතන පච්ච පස්ස. දැන් භාවනා පැත්තක තියෙන සද්දයක් ඇහෙනවා ටක් ගන්න. මෙතෙක් වෙනකන් සද්ද වේදනා හිතෙලු මොකුත් නැහැ මොකද හොඳට හිත ඉබ්බ කට්ට ඇතුලට වගේ වෙලා හිටියේ. දැන් ඉබ්බා අණ්ඩක් දිගාරි. දිගාරපුවම ඒ දිගාරින අණ්ඩේ ඇහැද කනද නාසය දිවද කියලා ඔන්න ස්පර්ශයක් ලබන. ලැබුවට පස්සේ කතන්දරේ ඒක දිගේම යනවා. එතකොට අර නීවරණ වලට එන්නේ ඉඩක් හම්බ වෙනවා. ලැබපු කායි විකත් නැති වෙන්න ඉඩ තියෙනවා. අපිට නැගිටලා යන්නත් හිතෙනවා. ඒ නිසා මාට ගැස්සිලා නැගිටින්නත් ඉඩ තියෙනවා. අර විවේක වෙච්ච වෙලාවේදී අපිට ඒ විවේකය සම්පත්තියක් කියලා දන්නේ නැත්නම් ශාසන සම්පත්තියක් මේක උපයාගත්ත දෙයක් මේක කෙලෙස් සරු සත්‍යයක් කියලා දන්නේ නැත්නම් අපේ හිත අර කූඩුවට දාපු කුරුල්ලෙක් වගේ වටපිට බල බල ඉන්නේ එළියට යන. එහෙම නැත්නම් කැලෙන් ගෙනල්ලා ගමේ බැඳගත්ත මීහරකෙක් වගේ ඌ ආයේ කැලේට යන්න බලන. ඉතින් පොඩි ඉලක් හම්බෙච්ච ගමන් ඌ ලනුව කඩන දూరు. ඉතින් මේක අපි තුල කී ලක්ෂ වාරයක් මේ වෙලාවේ මේ වෙනකොට වෙලා තියෙනවද කියලා කියන්න බෑ. අපි කවදද මේ தত্ত্বය ඉපෙවුවට පස්සේ මේ පාළුවක් නෙවෙයි මේ ලැබිලා තියෙන්නේ හුදෙකලාවක්. මේ මේ උපදි විවේකයේ දොර ඇරෙන්නේ. ඒක නිසා මේ තව වුණත් හොයන්න එපා මේ උපයාගත් විවේකේ. මේ උපයාගත් හුදෙකලාව. මේ උපයාගත් උපදි විවේකය රැකගන්න මේ මුළු තුන් ලෝකෙ කොතන කරු ගන්නවද කියලා එක් එක් උගන්නනවද කියලා ඔක්කොමලා උගන්නන්නේ මේක පටලවා ගන්නනේ මුඛයේ ගහරි පටලවගෙන භවයේ පවඩන්නනේ. ඉතින් බුදුරජාණන් කියනවා අනේක ಜಾති සංසාරං දුක් සන්දා විස්සං අනිපිතං අහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණ. මම ගුරුවරු ගාවට ගියා, ශිල්පීන් ගාවට ගියා, හැම කෙනෙක් ගාවට ගිහිල්ලා ඇහුවා. මේ ගැටේ ගලවන හැටි නෑ. ඒගොල්ලෝ ගැටේ ගහන හැටි තමයි උගන්වන්නේ. හොඳටම හිත තැම්පත් කරාට පස්සේ මුක්ක කරි පටලවන හැටි උගන්වනවා. ධනු ශිල්පේ, අශ්ව ශිල්පේ, අර ශිල්පේ, මේ ශිල්පේ උගන්වනවා. ඒ ශිල්ප දිගේම කතන්දරයක්. ඉතින් හොඳට භාවනා කරනකොට දැක්කා මේ කයත් තැම්පත් කරගෙන හුස්ම වගේ දේකුත් මෙය යනකොට මේ මේ යන විවේක වෙච්ච තැන මේ ප්‍රාර්ථනා මාර්ගේ චේතනා මාර්ගේ සංස්කාර මාර්ගෙන් අපි කොක්ක දාන හැටි. ඒකට හැකිල්ල කියලා කියනවා. හැකිල්ල කියලා කියන්නේ බිලිය තියෙන බිලි පිත්තේ බිලි කොක්කේ බිලිය තියෙන මොනිදේට පැටලෙනවනේ. ඒ නිසා අපි මොකක හරි පැටලෙන්න හදනවා. එහෙම නැත්නම් අපිට ඉතින් අපි තනි වුණා, පාළු වුණා, කොන් වුණා, අසරණ වුණා. එහෙම නැත්නම් බය ඇති වුණා. ඉතින් ඒක මොකේ කරි පටලව ගන්න හදනවා. ත්‍රිපිටකේ කියනවා නිශ්චිතස චලිත. මොකක් කරි අපි නිශ්චය කරගන්න ගියොත් ඒකෙන් ඔබට බය එනවා, චලිතයක් එනවා. අතීතේ මොනවා හරි හිතන්න හදනවා අනාගතේ මොනවා හරි හිතන්න හදනවා මෙතන නැති දෙයක් ගැන හිතන්න හදනවා මෙතන නැති කෙනෙක් ගැන හිතන්න හදනවා ප්‍රාර්ථනාවක් කරනවා චේතනා පහල කරනවා මේ තමයි හිත එයාට අර උපදිවිකේ දන්නේ නැතිකම නිසා එයාට පේන්නේ අර ලැබිච්ච විවේකය පාළුවක් තනිකමක් අසරණ ගතියක් රහෙන් තල්ලු කිරීමක් කොන්විල්ලක් ඇඩ්‍රස් නැහැ කියලා තියෙන ඇඩ්‍රස් නැතුව යන ඉන්නව නැහැ දන්නේ කාලය කියන එක මතක නැති වෙලා යනවා. දේශය කියන එක මතක නැති වෙලා. ඉඳගෙන හිටගෙන මතක නැහැ. මොකක්වත් නැතුව දැනට යනවා. ඉතින් ඒක ඇබැග් එකට ගත්තොත් ඒකට මිච්ඡාදිට්ඨි කියනවා. ඇබැග්ගෙන් ගැලවීමට අපි චේතනා ප්‍රාර්ථනා බාරන මොනක්වත් චේතනා ප්‍රාර්ථනා නැතුව මේකට ලෑස්තිලා ගිහිල්ලා මේක උපයාගත්ත දෙයක්. කායික චිත්ත විවේකේ තියෙන මම උපදි විවේකයටත් ලෑස්ති වෙනවා. ඒකට සද්ද එන්නේ නැතුව නෙමෙයි. සද්ද ආවට කනකට ගන්නෑ. හදේ රේදන නැතුව නෙමෙයි. ගන්න කවුරුත් නැහැ ඒතර. ආනපානේ තියෙනව නොදැන්න මට්ටමට ගිහිල්ලා. එයා ඒක අගය කරනවා. ඉතින් නිසා කට්ටිය ඇවිල්ලා දොරට තට්ටු කරන හැම පැත්තෙම. ගෙහිමියා ගේමෙත අවදියෙන් ඉන්නවා. ඒක දොරක්වත් අරින්නේ ගෙහිමියා ඉන්නවා ගේමෙන්ද අවදියෙන් අරෙන් ඇවිල්ලා ඉක්කෙනෙන් තට්ටු කරනවා වහලෙන් බයින්න හදනවා එක්කෙනෙන් පිටිපස්ස දොරෙන් එන්න හදනවා ගෙහිමියා දන්නවා ඒක දොරකට අරින්න මම එතෙන් ගියොත් අනිත් පැති වලින් ගෙට කඩාවා දෙනවා ඒ නිසා මම ගෙහිමියාද අවදියෙන් ඉන්නවා ඒකට අපි කියනවා අප්‍රමාද වෙනවයි කියලා. ඉතින් අපිට මේ ආපු ගමනට පිං සිද්ධ වෙන්නේ මෙච්චර උපයාගත්ත මම තව කාගවත් පැත්තකට නතු වෙන්නේ මට සද්ද ඇවිල්ලා කතා කරයි වේදන ඇවිල්ලා කතා කරයි හිතවිලි ඇවිල්ලා කතා කරයි රූප ඇවිල්ලා කතා කරයි කවුරු ආවත් රූප ආවට පස්සේ පොට්ටෙක් වගේ හිටපන් සද්දාව නම් බීරෙක් වගේ හිටපන් වෙන දැනීමක් ආව නම් ඇහ කන නාසය වැඩ කරන දෙයක් වගේ හිටපන් කවුරු වෙල ප්‍රශ්නයක් ආව නම් මෝඩෙක් වගේ හිටපන් නැත්තම් මලමිනියක් වගේ හිටපන් මේකනේ බුදුරජාණන් අපිට දීලා තියෙන මේ අන්තිම මට්ටමේ. මම කියන්නේ මේ භාවනාවට ආව පළවෙනි ආධුනිකයට කියනවා කියලා. මුස්ලිම් මිනිස්සුක આવොත් එම් භාවනා කරන්න කියලා අයියා ඒක ඇෂ තිබුණාට මොකද ඇෂ නැතුව ඔගේ ඊටපන් අයියා කිව්වට හරියන්නේ නැහැ. කන තිබුණාට අයියා කන නැතුව ඔගේ ඊටපන් හරියන්නේ නැහැ. ඒ මනුස්සය අතෙන්ට ගියාට පස්සේ තමයි කතාව කියන්න ඕන. දැන් මම ඉස්ලාම ආපු දවසේ මේක කිව්වනම් එහෙම බණ කියනකොට කියයි සාංශක අපි බීරෙක් වගේ ආගෙන හිටිය නිසා අපිට තේරුන්නේ නැහැ බණ. වංශ ඕන දෙයක් කියන්න කොයිය කිව්වත් මම ගණන් ගන්නෑ. ඉතින් ඒ හරියදී මම මේ වහ කන්න ඕනේද? මොනම කෙනෙකුට අකන් මේ කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. මෙච්චර ලස්සන පින් කරපු ලබුරු ඇත් දෙක තියේදී මෙච්චර ලස්සන රූප තියේදී මේ රූප දිහා බලලා බීරෙක් වගේ ඉන්නවා කිව්වොත් එම කාලකන්නිකමක් කියලා නේ හිතෙන්නේ. මෙච්චර ලස්සන කන් දෙකක් තියේදී කන හොඳට ඇහෙද්දී ලස්සන කුරුළු රාදා එනවා ලස්සන මාල්නි පොන්ස කසින්දු කියනවා අමරදේව සින්දු කියනවා සාෂා සින්දු කියන ඉතින් ඌ අහන්න නැත්තම් සංගීතයේ ප්‍රිය නොකරන අමනුස්සයෙක් කියලා ලියනවා අඩුවනේ බණ හරි අහන්න බෑ මේ මේකද මේ ඇවිල්ලා දෙන කොට එක වාඩිලා වෙන නැති ගෙදර ගියා නම් විල්ලු දෙයක් උඩ පස තියන තිබ්බනේ අඩු ගන්න මේක මං කචල්ලප්පා ඒ නිසා මං ගෙදර යනවා හෙට ගිහිලා පස්සට විල්ලුද ටිකක් අරන් දෙනවා. ඔන්න ඒක සැපනේ මේ උපයාගත්ත දෙන්නේ. දැන් මෙහි තියෙන කොට්ටේ නෑනේ. විල්ලුද නෑනේ. ඉතින් කාටද කීතයකද මේ පස්ස විල්ලුදේ තියෙනට මේ කොට්ටේ තියෙන එක හොඳ ආය කිව්වට අහන්නේ කවුද? කවුද ඒකට සාක්කියට එන්නේ අපිට? ඉතින් ඇතින්ද යන එක හරි. ඊට පස්සේ කොකු දාන හැටි අපි අරකට මේකට කොකු දාන හැටි දිහා බලනකොට ඒ කොකු කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවද කියලා අපි දන්නේ නැහැ. හොඳටම විවේක වුණාට පස්සේ යට ඉන්න බැරි ගතියක් තියෙනවා. ඒ මොකක් හරි පටලව ගන්නවා. ආනේක දැක්කනම් තේරෙයි අපිට ඌණියම් කරන්න කිසි කෙනෙක් නැහැ. තමන්ම තමයි. තමන්ගෙම තියෙන මිත්‍යා දෘෂ්ටිය නිසා, මිත්‍යා සංකල්ප නිසා මොකේ හරි පටලව ගන්න. ඉතින් ඒකේ ඉන්නවනම් කොයි එක දැම්මත් මම පටලව ගන්නෑ කියන මට්ටමේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සිද්ධ වෙච්ච සිද්ධියක් සම්බන්ධ කරලා කියන්න පුළුවන් කොහොමද ඒක වෙන්නේ කියලා. ඒත් මම හිතනවා ඕගොල්ලෝ ඒකටත් කතන්දර හදාවි. සර්වඥාන්සේ සහිතය ඒ කාලේ හිටපු ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා තිබුණ ජනප්‍රිය භාවය නිසා ඒ අනේ අනායට පින්ඩපාත ටික ලැබුණා, සිවුරු පිළිකර ලැබුණා, සීනාසන ලැබුණා. මිනිස්සු හරි සතුටු වෙලා බණහඬ පටන් ගත්තා. ඒතකොට ඒ වෙනකන් තිබිච්චි ශාස්ත්‍රුන් වහන්සේලාගේ ශාසනවලට ලාභ සත්කාර පිළිුණා. ඒක ස්වභාවිකයි. පිරිනකොට ඒ සාස් අනිත් අනි තීර්ථිකෝ වන්දිබට්ටේට සල්ලි දීලා මේ පින්නපාත යන ස්වාමීන් වහන්සේලාට බන්නඳ හන්දියක් හන්දියක් ගන්න මිනිස්සු දැම්මා. හග්ගෙඩිය කියලා කියනවා යනකොට. සෝම්පාල කියලා කියනවා. ඒ මැදියට බුදුහාමුදුරටත් බණක මහා ශ්‍රමණයා තමයි මේ ඔක්කොම කරන්නේ මුන් සත පහක මුකුත් කරන්නේ කාලා දවල්ට බුදිය ගන්නවා. මුන්ට බැරිද අතපය තියනවනේ හම්බ කරගෙන කාපියවකෝ. මොකද අපි ළඟට එන්නේ හම්බ කර මේ අපි ගෙවල් වල වැඩ නැද්ද අපට? ඉතින් මේ බයිනකොට අර හිඟා කෑම කරගන්න බෑනේ. ආනන්ද ආමතුරන්ට හරි හිතට අමාරු. මොකද මේ මට බැන්නත් කමන්නේ දැන් සාස්ත්‍රුණ මහන්සත් බයි. ඊපස්සේ ආනන්ද ආමතුරු බුදුහාමරණට හොඳට විවේකෙන ගා ස්වාමීන් වහන්සේ අපි වෙන තැනකට කොහෙද යන්ද කියලා. ආනන්ද බුදුහාමරණ නෑ ඕනේ නෑ කියලා. ආනන්ද ආමතුරු කිව්වේ නෑ මේ ගන්ධස්තර කතාව කිව්වේ නෑ. යන් කිව්වා. ඊට පස්සේ දෙවෙනි සැරේ කිව්වා සාංශ මෙහෙමයි අපහසුතාවයක් තියෙනවා මේ පැත්තේ මිනිස්සු අපි ගැන අප්‍රසාදේ පළ කරනවා. පින්න පාතිවත් දෙන්නේ ඒක නිසා යන්. නෑ අවශ්‍ය නෑ ආනන්ද. ඊට පස්සේ අන්තිම දවසේ කාරණාව කිව්වා. අපිට බැන්නත් කමක් නැහැ සාංශ මේ මහා ශ්‍රමණයට බයින්. ඒකට බුදු දෙනව ආනන්ද දැන් අපි ගිය තැනත් ඔය වැඩේ පටන් ගත්තොත් දැන් මොකද වෙන්නේ? අපි දවස් 7ක් හිටපන් ඔතන. වන්දිපට්ටියට ඔච්චර සල්ලි දෙන්න බෑනේ. වන්දිපට්ටිය කෑ ගහන්නේ උන්ගේ දෙයකට නෙවෙයිනේ. කුලියෙත්නේ කහින්නේ. දවස් 7 යනකොට ප්‍රශ්න විසඳුණා. බුදුරජාණන්සේ ආනන්ද හාමුදුරන්ට කියන්නේ උදාන ගාතාවක් සඳහන් කරනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනානෝ පනං ගහේත. පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙය්‍යොම් පස්සා. අපි ගමේ හිටියත් නගරේ හිටියත් අපිට සැප දුක් කැවිලා ස්පර්ශ කරනවා. එක්ක සැපක් එනවා එක්ක දුකක් එනවා. මේ ලැබෙන සැප දුක් වලට අනුන්ට හේතු කරන්නත් එපා, Tamange පින කියලා හිතන්නත් එපා, පව කියලා හිතන්නත් එපා. මේ සැප දුක් අපි ස්පර්ශ කරන එක නේවාත්තනානෝජ පරන්ද හේත. මගේ පින නිසායි මේක හම්බුනේ නැත්නම් මගේ කර්ම නිසායි මට මේ බැනුම් ආන කියලා හිතන්නත් එපා. මේ වන්දි බට්ටියෝ කඩප්පුලිනෝ කයමන දහබඳුර බට්ට බඳුර හැත්ත කියලා උණ්ඩ මනින්නත් එපා. එතෙන් දාන දෙන මනුස්සයාට තම්බෝ දිවි ලෝකයන්ට ලැබේවා අරක මේක මේවා කියලා ඒ ඇත්තන් ලෙව කන්න යන්නත් එපා. සාසනේ තියෙනකම් උක හම්බ වෙන නිසා Tamanට හම්බ වෙන දුක් සැප දෙක මේ Tamanට හෝ අනුන්ට හේතු කරන හැම කෙනාම ආත්මවාදයකට වැටෙනවා. සිද්ධ වෙන දේ සිද්ධ වෙන විදිහට බලන්නේ මේ මගේ පිනට හම්බුණා නැත්නම් අරුගේ කඩප්පුලිකමට මට බැන්නා. මේ කියන හැම වෙලාවෙම මේ මනුස්සයා ආත්මවාදයකට වැටෙනවා. පුසන්ති පස්සා උපදින් පටිච්ච ඒව උඹට වදින්නේ උඹ ළඟ තියෙන උපදි තියෙනවනම් විතරයි උඹ හිත නරක වෙනවා නම් බයිනකොට හිතෙයි උඹ හිත නරක වෙන්නේ නැත්තම් බැන්නාමකෝ මේක ආනන්දාමුදුරණ කියලා වැඩක් නැහැ නේ ආනන්දාමුදුර තම රහත් වෙලා නැහැ මොකද බුදුරජාණන්සේ කියනවා මගේ හිතට බැනුම් වදින්නේ ඒ මොකද මගේ හිතේ චේතනා නැහැ ප්‍රකල්පනා නැහැ මගේ හිතේ අනුසේ නැහැ ඒ නිසා මගේට කවුරු හරි බැන්නට මට ගාලල්ල. ස්තුති කරත් ඒ ගාලල්ල. මේ ਸਰවචනාංශයට වේරංජ බ්‍රාහ්මණය හොඳටම බයිනවා. ඒ වගේ බ්‍රාහ්මණයට ආනන්චිනවා ਸਰවචනාංශේ වැඩි හිටියෙක් කියනකොට පෙර ගමන් යන්නේ ආසනයක් දෙන්නේ පසු ගමන් යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ කාලේ හැටියට ඉහනිකට බැහිච්ච කෙනෙක් එනකොට ඉස්සරහට යන්න ඕන. ගිහිලා අඬ ගහගෙන ඇවිල්ලා යාට ආසනයක් දෙන්න ඕනේ. යනකොට පිටිපස්සේ යන්න ඕනේ. ඒක තමයි ආගන්තුක සත්කාරය කියන්නේ. දැන් මේ කලු කෙස්ටිපියේදී භද්‍ර යවණේදී බුදු වෙච්චි සිද්ධාර්ථ ගෞතම තාපසයා අවුරුදු 35 දී පටන් ගත්තනේ සාසන සේවයේ වැඩි හිටියෙක් ආවට ඉස්සරහට යන්නේ නැහැ. ආසරකින් පවරන්නේ නැහැ. පසුගමන් යන්නේ නැහැ. බමුණෙකුට මේක ආරංචිලා කිව්වා මේ රාජකීය බහුලෙන් ආපු එක්කෙනෙක් වැඩිහිටි බමුණෙකුටව සලකන්නේ මේගොල්ලෝ එන්න හදන්නේ අමුතු බණකට කියලා බලන්න ගියා. බලන්න ගියාට පස්සේ බුදුරජාණන්තු ඉන්න තැන හිටියා. බමුණ ඇවිල්ලා වාඩි වුණා. ඊට පස්සේ කිව්වා මං අහපු දෙයක් මං අද අත්විඳයි. මොකද්ද? මං අහලා තිබුණ ශ්‍රමණ බවත් ගෞතමියෝ කවදාකවත් වැඩි හිටියෙක් කෙනෙකුට ඉස්සරහට යන්නේ නැහැ කියලා මං අද දැක්කා. මං දැක්ක කවදාකවත් ආසිරික පවරන්නේ නැහැ කියලා මං අද දැක්කා. මේ විනාශයක්. මේ බයලජ්‍ය දෙක නැතිවීමක්. මෙහෙමද ශාසනයක් හදන්න හදාන්නේ. මේකේ තිබුණ මේ කුල ભેදේ නේද? වැඩි හිටියන සලකන එක නේද? ඇයි මේ මේවා වෙන්නේ? ඉතින් දිගට දිගට දිගට දිගට බමුණ බනිනවා. මේ පැවතිච්ච සමාජ සමාජ පද්ධතියට හිතුවක්කාර වැඩ පුරුදු කරන සරුවචාන්සේ විශාල පිරිසක් සරුවචාන්සේ පිටිපස්සේ යනවා. මොකද මේගොල්ලෝ වැඩි හිටියන සලකන්නේ නැහැ. ආසනකින් පවරන්නේ නැහැ. පසුගමන් යන්නේ නැහැ. දැන් මෙයා බනිනවා බනිනවා බනිනවා මේ පැවතිච්ච පද්ධතිය කඩලා හිතුවක්කාර පද්ධතියක් ඇති කරන්න හදනවා. එහෙම කරන්න බෑ මේකේ. අපි තමයි බමුණු අපි කියන්නේ තමයි කෙරෙන්න ඕනේ. ඔයගොල්ලෝ ශාස්ත්‍රීය කුලේ එහෙම නටන්න බෑ. ඔය බුදුදෙනසේ පහළුනේ යුග පෙරලියක් තියෙන වෙලාවක. ඉන්සේ පහරනේ බමුණා ගිහිල්ලා රජුරෝ රජ කුලේ එන වෙලාවේ. දැන් මේ දවස්වල තියෙන්නේ කලි යුගේ ඒසොට බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශුද්‍ර ඔක්කොම ගිහිලා වෛශ්‍ය කට්ටිය දිනු වෙන වෙලාව මේක. ඒගොල්ල බලේ අතර ගන්න වෙලාව. උග කිව්වොත් ඕගොල්ල තරහ වෙනවා. කාන්තාව බලේ අතර ගන්න වෙලාව. ඒකයි කාලි කියලා කියන්නේ. ඒ තමයි මේ යුග පෙරලි අවසාන ගොඩ ගන්න බැරි තැන. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශුද්‍ර වෛශ්‍ය. ඒ කියන්නේ කාන්තාවට යනා බලේ. අපි ඉන්න කාලේ තමයි ලෝකේ පළවෙනි කාන්තාව ආගමැති උනේ. ඒ විදිහට වෙන්න දුන්නේ නැහැ. මොකද බමුණෝ ඒව ඔක්කොම මිරිකලා තද කරලා තියන්නේ හිටියා. මේක ටිකක් අනවශ්‍ය කතාවක් මේ බනට මම මේ නිකන් කියන්නේ. කෙසේ නමුත් මේ බමුණට තද වුණා. තද වෙන ගැන කේන්ති ගියාගෙන. බයිනකොට බුදුරජාණන්සේ කරමන් ලැබුවා ඉවරද කියලා. බමුණෝ තව ඉවර නැ දෙන්නම් ඔබට කියලා තව බන් ටිකක් බන්නා. හොඳයි. දැන් ඔය ඉවරද කියලා. ඉවරයි. ඊට පස්සේ මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නේ උත්තරයක් දෙනවා. දැන් මොන බමුණ බැලල බැලල ඉන්නේ සකිව්වා කමන්නෑ කියලා. දැන් උඹ රසමස උලක් හදාගෙන, පෙනුමක් හදාගෙන, කැවුම් අරගෙන උඹ යනෝ නෑ දැන් ගෙදරකට. උඹ යන්නේ උඹේ ඇඹේනියත් එක්ක. උඹ ගිහලා ගෙදර බලනකොට ගෙදර මේ මිනිස්සු නෑ. එතකොට උඹ ඔය කැම ගෙනිච්ච එක පිළේ තියලා ආපහු එනවද? නැත්තම් උඹ ගෙනිච්ච කැමෙන් ආපහු ඇරයි යනවද කියලා. ඊට පස්සේ කොතන තියලා බල්ලෝ කයිද කියලා දන්නවනේ මිනිස්සු ගෙදර නැත්නම් මම ඇරයි යනවා. ඊට පස්සේ අරන් ගිහිල්ලා මොකද කරන්නේ? මම බවුලත් එක්ක බෙදාගෙන කනවා කිව්වා. ඒක දැන් ඔබ ගෙදරට ඇවිල්ලා මට දෙන්නට මම බාර ගන්නෑ මේ ගෙදර කවුරුත් නැහැ. ওই බැනුන් ටික අරගෙන ගිහලා වයිෆ් එක බෙදාගෙන කන්නේ කිව්වා. මේක ඇතුලේ උපදි නෑ. කවුරුත් ගැහුවට බැන්නට කොක්ක නෑ. එහෙම නැත්නම් බුදුරජාණන්සේ පිරිසුදු මනසක් නැත්නම් ওই ප්‍රශ්න උත්තර දෙන්න බෑනේ කේන්ති යනවනේ. මේ ගෙදර කවුරුත් නැහැ. නේවත්තනා නෝච පරන්දහේ මේ මගේ කර්මයක් කියලා හිතන්නත් එපා. ඉතින් බමුණගේ නැහැදිච්චකම හිතන්නත් එපා. මේ සදාචාරයේ කැඩීම නිසා බමුණු ආගම ශාස්ත්‍රීය ආගමටපත් වෙලා බයලජ්ජ නැතිවීමක් කියලා හිතන මේ සීරම ආත්මවාදී. මෙතන කවුරක්වත් නැත්තම් ඔබ බැනපන්. කලී මුනින් නම්බල තීදි කොච්චර වතුරක් කරුවත් යන්නේ නැහැ නේ ඇතුළට. එයි මේ උපදි විවේකයේ කියලා කියන්නේ ගණේ මුලින් නම්බල තියෙන්නේ. ඇහැ වැඩ කරන්නේ කන වැඩ කරන්නේ නාසය නෑ, දිව නෑ, කය නෑ. හොඳටම දන්නවා ඉබ්බ කට්ට ඇතුලට ගිහිල්ලා තියෙන්නේ. ඔය ඉන්නවා වැහත් වැහපම් වහින්නේ වැහපම්. පායන්නේ පායපම්. මට මොකෝ. අපි හිතන්නේ ඒක නෝන්ජල්කමක් කියලානේ. අපි හිතන්නේ ඒක මේ නොහැකියාවක් කියලානේ. කර්ම දෝෂයක් කියලානේ. එහෙම නැත්නම් අපි හිතාවි පාළු වුණා, තනි වුණා, මං ගැන හොයන් බලන්න කවුරක්වත් නැහැ කියලා අයියෝ අද්දෙයනේ දෙයියෝ මුණ බලාපන් කියලා දෙයියෝ හරි අදිනවා. මේ මේ උපදි විවේකයක ලකුණු කියලා අර කාය විවේකී ඇති කරගත්ත මනුස්සයා චිත්ත විවේකී ඇති කරගත්ත මනුස්සයා එයා දැනගන්නව නම් මේ වෙලාවට චේතනා එනවා ප්‍රකල්පනා එනවා අනුසේ එනවා බුය එකක් හරි එල්ලෙනවා පිටුරු ගහේ හරි එල්ලෙනවා බාතුරේ ගහගෙන යන මිනිහා පුළුවන් නම් කැප කරපන් ජීවිතයයි ජී කායයි දෙකම ඔය චේතනාවත් කර්මයක් කර්ම රැස් වෙනවා. චේතනම්බික වේ කම්මං වදාමි. ඉතින් චේතන පාල කරන්න එපා. හුස්ම නැති වුණා නම් ආය හුස්ම ගන්න නැද්ද එපාද කියලා අහන්න ඕනේ නැහැ. කය නොදැනී ගියා නම් කහලා බලලා මේ තියෙනවද බඩු සෙට් එක 32 කියලා බලන්න යනවා වෙනුවට පොඩ්ඩක් ඉන්න බලන්න ඔය පළච්චාවයි. එහෙනම් හොඳටම තේරෙනවා කුඩල්ලෙක් තංගිනවා. දැන් දන්නවා මේක නපුරු තැනට ගියාම මොකද කුඩල්ලට නහය නැහෙනේ. ඔක යනවා නපුරු තැන් වලට. දැන් ගිහිල්ලා කෑවොත් එහෙම මල මගුලයි වෙන්නේ කියලා හිමීට කත ගන්න හිතෙනවනේ මං කියන්නේ. මං ඉස්සල්ලාම ආපු දවසේ කූඩල්ෙක් කාලා මෙතන ඉඳද්දි පැය එකහමාරකට පස්සේ ගිහිල්ලා බලනකොට දෙහුරු වැල්ලේ දානකොට ඇල වෙනවා ඇඟේ. බලනකොට ඒක ධර්ම සාකච්ඡාවට ඇවිල්ලා දෙගලහට ගිහිල්ලා කාලා. ඉතින් උපදි විවේකේ නිසාද කොහොමද මට දැනුනේ නැහැ. ඊළ රෙද්ද දානකොට වැලේ ඊට පස්සේ හොරෙන් ඇවිල්ලා බලනකොට පත්කඩෙත් තියෙනවා ටිකක් ලේ. ඉතින් ඕගොල්ලෝ ඒ මට මේ වෙච්ච වැඩක් මං කියන්නේ කරපු එකක් නන් නෙවෙයි දැක්කනම් කූඩල්ල මට කොහොමඩක්වත් ඉන්න හම්බෙන්නේ නැහැ මං ධර්ම සාකච්ඡාවේදී යනවා ටොයිලට් එකට වෙලා මේවා වෙන දේවල් මං කියන්නේ ඒ නිසා මේක කරන්න පුළුවන් නම් එහෙම තියෙද්දිත් මේක මදුරුවේ තමයි ලේබනවා තමයි ඩෙන්ගු හැදෙනවා තමයි කමන්නේ කාපක් කරපොත්තේ තමයි කට පැත්තේ ලෙව කනවා තමයි කාපක් මෙව්වද අපි කරලා තියෙන්නේ. මේක කෙරෙනවා වෙනකොට කවදානේ මෙන්න මේකට යන එකට කියනවා පුසන්ති පස්සා උපදින් පටිච්චික ස්පර්ශ කරන්නේ තණ්හා මාන දිටි තියෙනවනම් තමයි. තණ්හා මාන දිටි නැත්නම් ඔය අපි ඉඳීවි ගහක් ගලක් වාගේ මේ පරිේශන මට්ටමේ මේ දේ කරන්න බැරි නිසා අපි කුරුලෑවක් ආවත් කැස්සක් ආවත් වැස්සක් ආවත් කිස් ගා සුදු පාට වුණත් අම්මෝ නටන්න නැටිලා. හැමරලි වැටුනොත් විශාල ප්ලාස්ටික් සර්ජරි දාන. කෑලි අඩුපාඩුනොත් වැක්කිරෙන ගියොත් එම් ප්ලාස්ටික් වලින් හදනවා. හදලා අඟපතඟ ඇතුව ඉදිරියට යනකොට එහෙම කෙනෙකුට පුළුවන් වෙයිද හොඳට මේ භාවනා ගියාට පස්සේ මේ নানা ආකාර චේතනා নানা ආකාර ප්‍රකල්පනා নানা ආකාර අනුශේ ධර්ම එනකොට මේක දිහා බලානින්න ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදා මේක දිහා බලාන හිටියොත් ඒවා සංසිඳනවා මේවට උඩගෙඩි දුන්නොත් එනිමන් බැන්දොත් පොහොර දුන්නොත් වැවෙනවා. ඒ තමයි චේතනා සූත්‍රය කියලා බුදුජානකසේ සඳහන් කරන්නේ පළවෙනි චේතනා සූත්‍රය නෙවෙයි දෙවෙනි එකේ තමයි. ඒක පළවෙනි එකේ මේ චිත්‍රය ඇඳලා පෙන්වනවා බුදුජානකසේ. දෙවෙනි එකේ පෙන්වන එකේ ගැළවෙන හැටි. යම් වෙලාවක චිත්ත මේ වචී සංඛාර කාය සංඛාර සංසිල යන වෙලාවට යංච යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේදං හෝති විඥානස්ස තිටියා. මොනම චේතනාවක් හරියනකම් ඉඳලා මොනම ප්‍රකල්පනාවක් හරියනකම් ඉඳලා මොනම අනුසයක් අල්ලලා විඥානයක වාසිය ගන්න. ඒක තමයි සිදුවෙන දේ මේ බුදු ආමඳුරන වෙච්ච දේ බුදු ආමරුකයා. ඒ යස්මෙන් පතිතිත විඥානේ විරුල්ලේ නාම රූපං අවක්ඛන්ති හෝති. එතකොට ඒව එකක් දිගේ හිත සැලිච්ච ගමන් සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා වේදනාවක් එන්න පටන් ගන්නවා මොකක් හරි එකක් ඇවිල්ලා අරකේ පදිංචි වෙනවා. නිකන් ගැප් ගන්නවා පිලිසිඳ ගන්නවා කර්මයක් ආරම්භ වෙනවා. එතකන් සද්ද වේදනා තිබුණාට දැනෙන්නේ නැහැ. ඒක ඒක ඒක තේරුම් ගන්න බැන්න අපි මේ විදිහට තේරුම් ගනිමු. එතකොට මම හිතන කාටවත් පුළුවන් මේ හොඳට අපි කෙම කිසිම භාවනාවක් කරන්නේ. අපි ජීවත් වෙන්නේ තනිකරම කාම ලෝකේ කියලා. ඒ කාම ලෝකේ ජීවත් වෙද්දි ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් අපිට රූප බලන වෙලාවේ ඇහෙන සද්ද අපිට ඇහෙන්නේ අපි රූපයක් බලාන ඉන්නකොට අපිට දැනෙන ගඳ දැනෙන්නේ නැහැ. මොකද එක සැරයකට එකයි කරන්න පුළුවන්නේ. ඒ නිසා අපි රූප බලන වෙලාව රූප බල බව දන්නවනම් අපිට කිතේ කණයි නාසයයි දිවයි කයයි හිතයි නිවන් දැකලා තියෙන වෙලාවේ. උපදින තාක් උපදින කෙලෙස් රූපේ. ඉති ලොකු ලාභයක් නේද? මම දැන් රූපයෙන් ආසාද කරනවා. රූපේට ආස්වාද කරන තාක්කල් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් කවදාවත් කෙලෙස් උපදින. ඒවට රූප සද්ද ඒවල සද්ද නැතුව නෙමෙයි. ඇහෙන්නේ ඇහෙන්නේ ටෙලිවිෂන් එකේ එක channel එකක් දුන්නොත් අනිත් channel දාන්න බෑ. ඒකේ තරම්ම විඥානය කියන්නේ වරකට එකයි ගන්නෙ. අපිට කවදාකවත් පුළුවන් ද රූප අහන වෙලාවේදී මට ඇහෙන සද්ද නෑ හියනවයි කියලා දකින්න මොන්න තරම් තීක්ෂණ කතියක් ඕනේද? නැත්නම් උදාහරණයක් කියන්න අපි අරණියට ඇවිල්ලා අරණිය කරදර ටික විඳගෙන ඉන්නවා. ඒ වෙලාවේ අපිට දැනගන්න පුළුවන් නම් ගමේ කරදරේ මම බේරිලායි කියලා. මේ ගම අරණියේ කරදර නිසා මම ගමේ කරදරෙන් බේරිලා. මේක තමයි චින්තාමය ඥාන කියන්නේ. මේකට කියන්නේ අන්වේ ඥාන කියලා. මේකට කියන්නේ අනුවිපස්සනාව කියලා. මට කරදර තියෙනවා. ඒ කරදරේ 100%ක් ඉන්න ගමන් ඉන්නවා. gedara හිටියානම් මේ මල්ල කරදරයක් හොන්තුාවක්. දැන් මේ කරදරේ තියෙනවා. ඊට පස්සේ කයට දානවා. ඒක කයේ කරදර ටිකක් තියෙනවා. එයා ඒකට සතුටු වෙනවා. කයේ කරදර දන්න නිසා ගමක් කරදර නැහැ, අරණ්‍යයක් කරදර නැහැ. කොච්චර බනහලා තිබ්බත් ඕක එතෙන්දි යොදා ගන්න බැරි නම් අපිට පේන්නේ කයේ කරදර කරදරයක් විදියට නේ. ඔක දන්න කෙනාට කයේ කරදර වාසනාවක්. මොකද කයේ කරදර දන්නා තාක්කල් ගමක් කරදරේ අරණ්‍යයක් කරදර නැහැ. ඒ අනුව දැන් මේ කයේ කරදර සතුටට කරගත්තයි කියලා හිතා. මට කුඩල්ලෙක් නගිනවා. මම දන්නවා 100%ක්ම අවධානය උතෙන්ද යන්නේ. ඒ යනකොට මට ඔක්කොම නැහැ. අනිත් ඒවාට යන්නේ මේකට යන්නේ මම මේකත් වෙන්න හරිනවා. ඔය යන්න හරිනවා. ඒ කර්මානුරූප සිද්ධ වෙනවා. කුඩලෙක් වෙන්න පුළුවන්, කුඩ වෙන්න පුළුවන්. එතකොට එයා ළඟ තියෙන සූරත්වයේ, ධීරත්වයේ, වීරත්වයේ ගැන කල්පනා කරොත් ඕකේ ගෑනු පිටිමකමක් තියෙනවා. උගත් නුගත් ભેදයක් තියෙනවද ඕකේ? ඔක ත්‍රිපිටකේ දරගන්න ඕනද ඕකට? පැවිදි වෙලා ආරණ්‍ය ගත වෙන්න ඕනද ඕකට? බුදුහාමුදුරු කිව්වේ මේකයි කියලා අපිට තේරෙන්න බුද්ධඝංකාරයක් වෙන්න ඕනද? නෑ ඒ නෙවෙයි අරණ්‍ය ගත වෙලා පැවිදි වෙලා බුද්ධ අහංකාරයක් වුණත් ওই ටික දන්නේ නැත්නම් ධම්මික හමුදුර මට කිව්වා මේ සිංහල බෞද්ධයා විතර අමන જાතියක් මුළු ලෝකෙම නෑ බුදුහාමර කියපු ප්‍රධාන දේ ඌ දන්නේ ඒ උනාට ලෝකෙට බණ කිය කිය විදිනවා ධර්මද්වීපය කියලා ධර්ම දූත සේවාවල් වල යනවා හැබැයි මොකද්ද බුදුහාමර කියලා තියෙන්නේ කිව්වොත් ඒක පස්සේ කියන්නම් තමු සිසල සිල් ගන්නවක බුද්ධ ආගම වෙනවක මේ බෞද්ධ කෝඩිය කරන වටේ කෑ ගහනකොට මෛත් එක්ක ඇවිල්ලා සාදු ඔක්කොමලා එකතරේ සාදු කියනවනේ නිවන් යන්න පුළුවන් කියලා තමයි කට්ටිය කියන්නේ. 100ක් විතර ලැහැතින ඔක්කොම එකතරේ සාදු කියවන අන්න නිවන්. එක්කෙනෙක් ඉසර පැසර වුණොත් එනං කේතියක්. ඉතින් මෙතෙන්ද එන්න මේක මේක ක්‍රියාවත් කළ යුතු මේක කියලා දැනගන්න කොච්චර පින් තියෙන්න ඕනද කොච්චරක් කරලා හරි ගිහිලා තියෙනවද ඊට පස්සේ තමන්ගේ අඩුපාඩුව දැනගන්න ඕන මෙතෙන් ගියාට පස්සේ අපිට විවිධ පැති වලින් මේ ගොඩ පෙරක දෝරුකම් එනවා. ආරාධනා එනවා. අර කරමු මේක කරේ වෙලාවේ නෑ වුණා වගේ නොදැන්නා වගේ ඉන්නවනම් එයාට තේරෙයිටි මේ ප්‍රධානම දේ තමයි අපි සංසාරට බඳින චේතනා. ඉතින් ඒක සාමාන්‍ය ලෝකයා කියන්නේ චේතනා જાති තුනක් තියෙනවා සංස්කාර. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනන්ජාභි සංඛාර ඔය තුනින්ම සංසාරේ වැඩෙනවා. පින් කරා සංසාර වැඩනවා, පව් කරා සංසාර වැඩෙනවා, සංස්කාර තියෙන තාක්ක වැඩනවා. ඉතින් මේ සංස්කාර වැඩෙන තාක්කල් සංසාරේ ඇදෙනවා. අපිට අවස්ථාවක් ලැබෙන සංස්කාර ඇති නොවන තැනට යන්නේ ඒක තමයි මේ චේතනා එන වෙලාව අඩුම තැනට ගිහිල්ලා ඊට පස්සේ එන චේතනා බලලා ඒක යෝජනා ඉදිරි කරන්නේ චේතනා වෙනවා නෑ වුණා වගේ නොදැන්නා වගේ කරබනින්න. ඒකට කියනවා බීරි අලියට වේනා ගායනා කරා වගේ ඌට දැනෙන්නේ නෑ. මේ තමයි තපසේ ඉහළම කෙලවර. ඉතින් මේක බුදු දන කියන්නේ සබ්බ පාපස්සා කරණම් කියන. ඒක බුදු කෙනෙක්ගේ උපදේශන්නේ සියලු බුදුරණන් වහන්සේලාගේ උපදේශය. පුළුවන් නම් සියලු පවෙන් වළකින්න. එතකොට කියන්නේ තමයි සබ්බේ සංඛාරා දුක්ඛ අපි කරන හැම සංස්කාරයක්ම චේතනාවක්ම දුකක්. අපි කරන හැම චේතනාවක්ම දුකක්. මෙතෙන්ද ගියාට පස්සේ තමයි තේරෙන්නේ. එනිසා අපිට පුළුවන්ද එනේන චේතනාව දිහා බලක පින් පැත්තට දැම්මත් පව් පැත්තට දැම්මත් මධ්‍යස්ථ දැම්මත් මේ හැම චේතනාවක්ම දුකක්. අපි කවදද මේ බුදුහාමර කියන මේ අත්‍යන්ත කාරණාව කාය විවේක චිත්ත විවේක ලබලා මේ එනේන චේතනාවල් එනකොට බලනකොට මේ මායя එන්නේ මේ ඉන්නේ මාරපාක්ෂික දෙයක් දසමාර සීනා වෙන්නේ ඒගොල්ලන්ට එන්න පුළුවන් ගිට ගන්නත් එපා බදා ගන්නත් එපා යෝජනා ඉෂ්ට කරන්නත් එපා. එතකොට අපකරායන මාර සේනාවලින් කියන්න බලන් අපි පරණ කරපු කර්ම වල හැටි. මගේ ස්වභාවය. මේක දැක ගන්න එක පවා මම කියන්නේ මොකාද මයි ළඟ මල්ලේ මොනවද තියෙන්නේ මම ලබන ආත්මෙට මොනවද ගෙනියන්නේ අද රෑ බුදියලා හෙට උදේ වෙනකොට මොනවද මං මගේ කියලා ගෙනියන්නේ කියලා දැනගන්න නම් ක්‍රියාකාරකම් පුළුවන් තරම් නතර කරලා එතකොට එක එක දේවල් එන හැටි, එක එක දේවල් ඇවිල්ලා අපි කුප්පණ්ඩ හදන හැටි, ඒවට කියනවා කෙලස් කියලා. කාය විවේක, චිත්ත විවේක නතර කරලා නැත්නම් කාය සංස්කාර, වචී සංස්කාර පුළුවන් ප්‍රමාණය නතර කරලා. ඒ කියන්නේ තදංග නිබ්බුති පටිපසද්දි නිබ්බති වික්ඛම්බන මිස්තරලා බලාන ඉන්නවා එහෙම පිරිසුදු කෙරුවා පස්සේ කීයක් දේවල් අපේ හිතට එනවාද කියලා. ඔය එන හැම එකක්ම කම නිමිත්තක්, ගත නිමිත්තක් වෙනවා ඊගාව ආත්මෙට අපි අරගෙන යන දේ. දැන් අපි මැරිලා බලනවා. දැන් මම මැරනවා. මොනවද ඔලුවට එන්නේ කියලා. මේක හතර සැරේ, 10 15 සැරේ, ලක්ෂ වාරයක් කරලා හිටියනම් මරණයට යනකොට තේරෙයි මම මේක ලක්ෂ වාරයක් කරලා තියෙනවා. මොනව ඇල්ලුවත් අහුවෙනවා. අල්ලන්නේ නැතුව ඉන්න එක. ඒක නිසා කටුකුරුන් දෙසාංශ කියනවා අවුරුදු දවස් වලට කඹා දිනවනේ. කඹා දිනවල දෙපැත්ත හුන්නටම දාලා බර දාලා අල්ලගෙන ඉන්නවනේ. දැන් අපේ පැත්ත පරදිනවා කියලා හිතමු. අපි කතා වෙලා යනවා ඊළඟට ඔක්කොම එක සැරේ කඹේ ඇතෑරියොත් මොකද වෙන්නේ? දිනන පැත්ත කොන්දම් මාරුවකටපත් වෙනවනේ. දිනුමත් එක්කම අන්න ඒක මරණ වේලාවේදී මාරය ඇවිල්ලා අදිනකොට ටක් ගාලා අතහැරලා දැම්මොත් මාරයට මොකද වෙන්නේ? පස්ස බිම ඇනිනවා. අපි දෙන්නේ නේ ෆුල් ෆයිට් එකක් දෙන්න. දීලා දීලා දීලා හොම්බෙන් ඇරියට පස්සේ මාරේ අපිව ගස්සලා විසි කරනවා නිකන් බිල්ල කාපු මී මේ මාළුවෙක් වගේ. ඒ වෙලාවට දීලා දාන්න පුළුවන් ලක්ෂ වාරයක් අල්ලතු ලෑස්ති වෙන්න ඕනේ. යා අදින වෙලාවට පොඩ්ඩක් ෆයිට් එකක් දීලා අදින වගේ පෙන්නනවා. පෙල්ලා එක බාඩ අතල්ලා එතකොට ඒක නිකන් විහිළුවකට නෑන්නේ මේ ඉන්න සීරියස් ගේමක් මේ යන්නේ මරණ මොහොත. අපිට එහෙම චිත්තක්ෂණයකටත් බෑනේ අපේ නෑදෑයෝ ටික අතාරින්න. එimhe චිත්තක්ෂණයකටත් බෑනේ අපි උපයාගත්ත දේ අතාරින්න. එimhe චිත්තක්ෂණයකටත් බෑනේ අපි ප්‍රාර්ථනා ටික අතාරින්න. අපේ හීන ටික. ඒ මොකේ දෙල්ලලා ඉන්නේ? මස් කඩේ කොක්කේ. ඉතින් භාවනා කරනවා කියලා කියන්නේ කාය විකේ අතහැරියා, අන්තං ගම අතහැරියා. චිත්ත විකේ කියවට පස්සේ කාම සංඥාවත් අතහැරියා. ඊට පස්සේ බලනවා වේලාවක එක චිත්තක්ෂණයෝ මිසියල්ල මත අතහැරෙන කොහොමවත් අතහැරෙනවනේ. අතහැරලා දානවා. අනේ එදාට තේරෙයි ඒකෙදී කාගෙන්වත් උපදේශයක් අහන්න බෑ දින එක දෙන්නේ ලනුව. හැම මිනිහම ගොඩ පෙරක දුරු ගන්න දෙනවා ඒක කොටවත් තේරෙන්නේ නෑ. ඇලේවල කුමාරයා මෙත් එක මැද්දුම් බණ්ඩයි ලොකු බණ්ඩයි පොඩි දරුවයි තුන් දෙනාම ගෙනිච්චා. රජුරෝ පත්‍ර පත්‍ර පෙන්නලා කිව්වා කබ්බපී බෙල්ල දාවියෝගය. අර පොඩි එක වනේ දාලා කොටපිය කිව්වා. ඇලේවල කුමාරයා ගලිය ගලක් බඳලා දාපිය කිව්වා මහලේ ගඟට වැවට. ඉතින් ඊට පස්සේ අර ලොකු බණ්ඩා ඉන්න පටන් ගත්තා ලොකු බණ්ඩා ළඟට ගියාට පස්සේ ගහලයා ලොකු බණ්ඩා අඬනවා අනේ අම්මේ මම බරන්නා බේරගන්නේ බේරගන්නේ ඉතින් අම්මට කරන්න දෙන්න රජුරෝ බලන්නේ ඉතින් කොහොමඩක්වත් අර කරන් කපනවා මැදුම් බණ්ඩා කිව්ව ගිහිල්ලා අයියා මේ අපේ අප්පච්චිලා සවුත් යෝග මේ අපි ඇහැලේවල પરම්පරාවයි මම යන්නම් ඉස්සෙල්ලා ගහලයට කතා ලිකුවා මම පන්තිල් පද පහ ඉවර කරනකොටම කපපන් එක සැරින් කපපන් හරිද ඉතින් බලන්නේ මිනිස්සු මොකද හිතෙන්නේ රජුරණ මොකද හිතෙන්නේ අපිට ඕන වෙලාවක ලොකු බණ්ඩ වෙන්න පුළුවන්. අපි මරණයට බයයි. කොහොමඩක් කපනවා? කොහොමඩක් කපනවා? ඔය කතා හරියන්නේ රජු රුධිල ඉවරයි. මැද්ද බණ්ඩ කියලා කියන අයියන්ඩි බයනවා. මම මරණ සැටි පෙන්වන්නේ. අපි ඇහැලේ වල પરම්පරාව. මම කතා කරනවා ගහලට කතා කරලා කියන්නේ රජු රොණ්ඩ වගේ. මම පන්සිල් පදස් පහසීපත් කෙරුවට පස්සේ බෙල්ල තියලා දංගෙඩි උඩ එක සැරෙන් කපපන්. හරිද? පරණ වෙච්ච පිහකින් කපන්න එපා. කපපන්. ඌ ජාතික වීරයෙක් බාටපත් වුණා ලොකු බණ්ඩසෙවලෙක් වුණා. ඡා කොහොමටත් දෙන්න වෙනවා. ඔය අල්ලගෙන හිටියට පස්සේ දෙන්නම් කිව්වට අපි ලොකු සාංශ කියනවා කර්මස්ථානාචාරිවරයෙක් හිටියලු. ඉතින් මරණ මොහොතේ දැන් මැරෙන්න හොඳටම කිට්ටුයි. ඉතින් දොස්තර වෝඩ් රවුන්ඩ් එක ආවට පස්සේ කිව්වලු අනේ මහත්තයෝ අනේ මහත්යෝ මට මහත්යට දෙන්න දෙයක් නැහැ මේ හඳුන් කූරු පෙට්ටියක් විතරයි තියෙන්නේ අනේ මරණයම ආව ගලව ගන්න කිව්වා. මේ හඳුන් කූරු පෙට්ටිය තියාගෙන කොහොම හරි කරලා මාව මරණයෙන් ගලවන්න කිව්වා. ඒ කර්මස්ථානාචාර්යෝ. ඒ නිසා පුළුවන් තරම් මේක සාහලවනකොට පුළුවන් තරම් මේක දියන් දියන් දියන් කියලා අල්ලනකොට බෑ දෙන්නේ නෑ කිය කිය ඉඳලා ඩක් ගාලා තැල්ල දානවා. තමන් ප්‍රී කරන වස්තු වලටයි තමන්ගේ මතිමතාන්තර වලටයි තමන්ට එන ප්‍රාර්ථනා වලටයි තමන්ගේ චේතනා වලටයි අනුසයෙන් අපි අරගෙන යන්නද ඊට පස්සේ බෑ බෑ ඉන්න බෑ මම බෑ බෑ බෑ කියනවා. ඒකල එක පාට gediya පිටින්ම දාලා යනවා. දින දෙයියෝ ගෙට දාගෙන දෙනවා කිව්වා වගේ. ඒකට මේ කෙලෙස් වලට ওই කියන තරම් හයියක් නැහැ. අපි අර ප්‍රතික්‍රියා කෙරුවොත් විතරයි කෙලෙස් නැගලා ඉන්නේ. ප්‍රතික්‍රියා කෙරුවේ නැත්තම් අපිට වැඩිම වුණොත් ලෙඩක් කෙන එක නෙවෙන්නේ ඕනේ ලෙඩකට එන්න අරින්න. අපි නැටුවේ නැතුවට ඇඟේ තියෙනවා ඉමුනිටි සිස්ටම් එකක්. ඔය දොස්තරලා දන්නේ නැති වුණාට. පාමසීටක ලින්ඩස් එක දන්නේ නැති වුණාට, කට්ටඩියෝ දන්නේ නැති වුණාට අපි ළඟ තියෙන ඉමුනිටි සිස්ටම් එකක් මේ වෙන්න තියෙන දෙවෙයි. බෙහෙතක් කරන්න බලුවා නම් ලේසියෙන් කරන්න එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ මොනකට මොන ලෙඩටද පුළුවන් මේ සංසාරේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ දුක් නැති කරන්න. ඒකේ අංගලක් හොල්ලන්න බෑ කාටවත්. මේ බය වෙලා ඉන්න මනුස්සයා මැරෙන්න ඉස්සෙල්ලා ලක්ෂ වාරයක් මැරෙනවා. ලෙඩේ මග මේ gedara කට්ටියනේ අල්ලපු ගෙදර මිනිහක් මැරලා. ඉස්සර ටෙලිග්‍රෑම් එකක් අරගෙන එනකොට ගමට තැපල් කාර්යය එනකොට ඌ තැපල් කාර්යය නෙමෙයි සමහර පොලිස් කාර්යයක් වෙන්න ඇති. තැපල් කාර්යය කියලා හිතලා ටෙලිග්‍රෑම් එකේ ඉන්නකොට විවුරුනවා. කඩන්ඩ අතිදිගාරෙන්න බය. මොකද ලේඩා මලා කියලා ඒක ඇතුලේ තියෙන. අල්ලපු ගෙදරින්ට heart attack. මම ෆාම් එකේ ඉන්න කාලේ වැඩ කරන කාලේ දවසක් මම ගියා ඩ්‍රයිවිං පුරුදු වෙන්න. ගිහිල්ලා එනකොට security guard ලා ඔක්කොමලා මූණ අට කරගෙන මං එනකොට ඇවිල්ලා කියනවා සර් මේ ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා තියෙනවා. කොළඹේ පණිවිඩයක් ආවා සර්ට වාහනේ අරගෙන යන්නේ කියන්නේ කියලා. මම කිව්වා මොකද්ද පණිවිඩය කියලා. අම්මා මලා මීට ඩිංගිරි බණ්ඩා. මට තේරෙනවා මේ අපේ අම්මා වෙන්න බෑ. නිකක් නිවාඩු හම්බෙච්ච එකනේ වාහනේ කරකට මං ගියා. බලනවා ඩිගිරි වණ්ඩගේ අම්මා මැරිලා. ඉතින් අර මේ ටෙලිග්‍රෑම් එක දෙනකොට සිකියුරිටි ගාඩ් ලගේ මූණ ඉතින් මම දන්නවා අපේ අම්මා මැරෙන්න බෑ. ධර්මපාල ජාතකයේ වගේ මට තේරෙනවා අම්මා මැරිලා නැහැ. අම්මා මලා ඩිංගිරි බණ්ඩා. ඉතින් මං කාමරේට යනකොට මයි ළඟින් ඇසිස්ටන්ට් මැනේජර්ස්ලා ඔක්කොම දැන් මූණ අට කරගෙන දැන් මම ක්‍රියා කරන්නේ කොහොමද කියලා බලන් ඉන්නවා මේ අම්මා මැරිච්චාම කොහොමද ක්‍රියා කරන්නේ කියලා. ඉතින් මම නිකන් මැරුණා වගේ මූණක් දාගෙන මල ගෙදරකට වගේ මූණ හදාගෙන වාහනේ අරන් ගිහලා බලනකොට අනේ උඩ පෙරදෙනිය මරණේ පෙරදෙනිය නෙමෙයි. ඉල්ලි වල දවස් දෙකක් විතර ඉඳලා මම මැනේජර්ට කතා කරලා කිව්වා මෙහෙමයි මරණ වෙලා තියෙනවා අම්මම තමයි හැබැයි අපේ අම්මා නෙවෙයි දැන් සාමාන්‍ය කෙනෙකුට නම් මගේ කවදාවත් භවනා කරලා නෙවෙයි භාවනා කරන්න ඉස්සර මේ වටිය පොඩ්ඩක් දන්නවා. නමුත් ඒ වගේ මොන හරි වෙනකොට අපි මේ එන්නත් ඉස්සලා මේව ගැන සැලසුම් හදලා නටන නැටිල දිහා බලනකොට තීනවද ගෑනු පිරිමි කියලා වෙනසක්. තියනවාද මෝඩයයි ඥානවන්තයයි කියලා වෙනසක්. තියනවාද සල්ලි තියෙන මිනිහා නැති මිනිහා කියලා වෙනසක්. තියනවාද වැඩි හිටියා බාලගෙන තක්ක තීරු කිව්වම පෙත්ත කපලා තියෙන්නේ. මුළු පරිසරෙම එකයි. මුළු සාසනෙම එකයි. මුළු සමාජෙම එකයි. ඒ නටන වෙලාවේ උග දීලා දාන්න. හැබැයි කියන්න නම් එපා. ඒ වෙලාවේ නිකන් මල ගෙදරක වගේ මූණ හදාගෙන ඔක්කොමලා වගේ ටිකක් අඬලා වගේ ඉන්න ඕනේ. කඳුළු නැත්තම් කෙල ටිකක් ගා ගන්න. අඬාගෙන ඉන්නවා. ඉතින් කට්ටියට පේන තියෙන ඇත්තම තමයි මලගෙදෙට්ට ගමන. හැබැයි ඇතුලෙන් හොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා ඉනාවක් තිනවා. අනේ මෙහෙම අමනියෝ. මේ වෙන්නේ නැති දෙයකටද මේ නටන්නේ? වෙනවා. අන්නේ වගේ භාවනා කරලා අඩියට ගියාට පස්සේ නානා ප්‍රදේවල් අපේ ඔළුවට එනවා. ඊන හැම දෙයකම සැලසුම් ගන්නවා. ඒ හැම එකකින්ම සතිය කැඩෙනවා. ඒ හැම එකකින්ම අහිංසකම නැති වෙනවා. ඒ හැම එකකින්ම නිහතමානීකම නැති වෙනවා. අපි හිතනවා නෑ නෑ මේලා යමක් කළ යුතුමයි. ඌව කවුරුත් බලන්නේ නෑ මම බලන්න එපායි කියලා බහැලා වැඩ කරනවා. පුළුවන් නම් වෙලාවක ඒක අතහරින්න අර හුස්ම අතෑරියා වගේ ඇවිදිනකොට ප්‍රයත්න නොකර ඉබේ ඇවිදින්න ඇරියා වගේ ඇස්සරින්න වෙන්නේ පුදුමාකාර හාස්‍යයකට. පුදුමාකාර නොවිච්ච දෙයකට. අපි ඒක ආදාගත් ගන්න කැමති නෑ. අපි සම්ප්‍රදාන කුල උත්තර වෙනවා. නිල්ලමට ආවලු ජර්මන් නෝන්ලා දෙන්නේ. ඉතින් ඒකේ හරියට මඳුරු. ඉතින් ඒක නෝන කෙනෙක් හිටියලු කාමරය ඇතුලේ වැඩි නිසා එළියට ඇවිල්ලා භාවනා කරාලු. පරිසරය හරිම ෂෝක්, හරිම සීතලයි, හරිම සමාධිය ඇති කරනවා. හැබැයි අර මඳුරේ කාබාම දතට තියලා හපන්න හිතෙනවනේ මඳුර. ඉන්න මල වාතයක් අපම මේ වැඩේ පටන් ගන්නකොට මුම වෙලා කනවා. ඉතින් ඒ නෝන කරපු දේ එළියට ඇවිල්ලා භාවනා කරනකොට ඔන්න මඳුරේ කවවලු. ඊතාලි හිටලු කාපම් මොන හරි මගුලක් වෙච්චාවයි කියලා විදිනවනේ කරන්න තියෙන්නේ. දැන් මේක වහලා ඉන්නවලු. දැන් දැන් විදි, දැන් විදි, දැන් විදි කියලා බලන හිටියලු නෑ. ටික වෙලා ගියාට පස්සේ හිතනවලු දැන් භාවනාව යනවා මතක නෑ. මధుරිකාව කතාවක් ඇත්ත කියලා බලනකොට අතේ සමනලෙක් වහලා. ඊට හරි සතුටක් ඇති වුණාලු. සමනලෙක් ඇවිල්ලා අතේ වහන්න තරම් මං නිකන් පිළිමයක් වගේ ඉඳලා තියෙනවානේ. මං බලාපොරොත්තුනේ මధుරේ. එමුත් වහලා තියෙන සමනලෙක්. එයාට සතුටෙන් මොන සතුටෙන් බලනකොට අනික් යාළුවා ලංකාවේ ඉන්න දුර්ලභ වර්ගයේ මදුරු මේ සමනලෙක් අල්ලගන්න අතංගුවක් අරගෙන පෙල්ලවනවලු සමනලේ පිටිපස්සේ. ඒක පාරට තරහක් ගියාලු. යකෝ මේ මිනිස්සු ඇවිල්ලා මේ කරන්නේ මොන කඩප්පුලි වැඩක්ද කියලා. ඉතින් යා ලියනවා ඊට පස්සේ මෙයා මදුරුවෙක් කියලා හිතාන ඉඳලා සමනලෙක් කියලා දකින්නකොට ඇතිවෙන හාස්‍යයත්. ඒක මේ ස්වභාවයෙන් ඉන්න මදුරුවය අල්ලලා පිටරට ඔය මම කතා කරගෙන හිටියේ මේ සමනලෙක් මහපුවාමයි සමනලෙක් අල්ලන්න හදන කොටයි ඇති වෙන හැඟීම දිහා බැලලා ඒ නිසා අපි වෙන මොන කරදරයක් වුණත් කමක් නැහැ. ඒ කරදරයට පස්සේ ඒ ගණන් ගන්නතෝ බැලුවොත් අලු පුදුමාකාර ධර්මතාවයකට පුදුමාකාර අලුත් දෙයකට හිතන්න පුළුවන්. අපේ සම්ප්‍රදාන කුල හිතිල්ල විතරයි අපිට වද දෙන්නේ. අලුත් චින්තන රටාවලට යන්න බෑ වයසක අයට මොකද ඒගොල්ලෝ සම්ප්‍රදාන කුලව හිතන්නේ. පොඩි ළමයෙක් කවදාකවත් එහෙම හිතන්නේ නැහැ. පොඩි ළමයා අලුතෙන් විදියට බලන. ඊයර කැන්සරක් ඇති මිනිසෙක් තනිප කරගන්න ආවලු සිංගප්පූ. ඇවිල්ලා යනකොට දැක්කලු මේ පාරේ අයින හිට බල්ලෙක් කකුලක් කාරකට යට වෙලා කඩලා ගියා. යාගේ කකුල කපලා එතකොට මේ පිළිකාවක් හැදිලා. ඉතින් හැම සුමාන දෙකක්ම යන්න සිද්ධ වුණාලු ඒ පාරේ දොස්තර හම්බෙන්නේ ඊට පස්සේ එයා දැක්කලු ඉතුරු කකුල් තුනෙන් උ සෙල්ලම් කර කර ඉන්නවා. උන්ට කවදාකවත් අර කැඩිච්ච කකුල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඊට පස්සේ මෙයාගෙත් කකුල් දෙකම කැපුවා. කකුල් දෙකම කපලා කැපෙලිකාව සනිපුරනට පස්සේ එයා පොතක් ලියනවා you can conquer cancer. ඊට පස්සේ දැන් එයාට එතකොට ළමයි දෙන්න දැන් ළමයි හතර දෙනෙක් ඉන්නවා. සම්පූර්ණ ෆවුන්ඩේෂන් එකක් හදලා තිනවා. cancer foundation කියලා. ඉතුරු කැලෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ කැන්සර් හැදිච්ච නැති කෙනෙකුට වැඩිය එයා ධෛර්යයෙන් කතා කරනවා. එයා ළඟට ගිය ඕනම කෙනෙකුට සනීපෙන්න හදනවා. ඒ නිසා සම්ප්‍රදාන කුල කල්පනාව අපි හැම වෙලාවෙම ආතතියටයි ඒ වගේම අසහනටයිපත් කරනවා. නමුත් ඒ සම්ප්‍රදාන කල්පනාව කියන්නේ හරි පටු සංස්කෘතිකගත දෙයක්. නමුත් මනුස්ස මනස කියලා කියන්නේ විශාල මනසක්. නිසා ඕනෙම දෙයක් දිහා අනුදු විදියට බලන එක තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. එයිස හැම වෙලාවෙදීම භාවනා කරනකොට අපි අසරණ තනි වෙච්ච පාළු වෙච්ච ගතිය එනකොට උදියා පොඩ්ඩක් බලන්න මේක වෙන්න ඇති සමහරට නිවන කියලා. බය වෙලා තක්කුමුක් වෙලා දඟලන වෙනුවට බලන්න ලක්ෂ වාරයක් උත්සාහ කරලා බලපු දවසේ තේනවා මමමයි මේක හොයන්න ඕන කිසිම කෙනෙක් දෙන්නේ නැහැ. මෙතෙන්ට යනකම් ගියේ ගමන කෙලපැමිනීම සාක්ෂාත් කිරීම වෙන්නේ අන්න අර රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා කියනවා නැත්නම් අලුතෙන් කරන කල්පනාවයි. ඉතින් ඒක ආගමකින් කරන්න පුළුවන්ද කියන සැකේ හැම කෙනාම මතු කරනවා. මොකද ආගම හැම වෙලාවෙම අපි සම්ප්‍රදානුකූල බැඳීමකට සම්ප්‍රදායවල චින්තනයකට යොමු කරනවා. ඒ මොකටවත් නෙමෙයි ආගම අපිව නතු කරගන්න බය කරගන්න. බුද්ධ ආගමේ නෑ. බුද්ධ ආගමේ නම් තියෙන බුද්ධ ධර්මේ නෑ. එතෙන් ගියාට පස්සේ Tamange අදහත ගන්නවා. කම්මෝගෝ චිකාගෝ රාජා හෝ මා හෝ ගංගා හෝ කියව පැන්නා. frog jump into the old pond කිසිම න්‍යායක් නැහැ. ඔය ඔය උපදි විවේකයේදී ඔය අපි ගෙනියන කිසිම ප්‍රතිපදාවක් නැහැ. කරලා කරලා කරලා පුරුදු වෙච්ච එකේදී ගැව්ව බල්ටියක් පැන්න. ඒ නිකන් හරියට ස්විමින් pool එකේ ඩයිවිං බෝඩ් එකේ අන්තිමේ ඉඳලා තෙපුලක් ගත්තා. තෙපුල් ගත්තා පැන්න. ඉතින් ඒක තම තමන් කරන්න ඕන එකක්. ඒක නිසා ඒකට යනකම් අපිට ප්‍රතිපදාව තියෙනවා. නමුත් මෙතනදී සිද්ධ වෙන්නේ කවදාකවත් හිතපු දෙයක් නෙමෙයි. මොකද කවදා හිතපු දෙකින් නිවන් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අපි තමයි පිරිසේකට ඒ වගේ හිතුවක්කාර තීන්දුවක් අරගෙන නිවන් දකින්න සුද්දෙක් ඒක බල්ලා කියනවා අපි මේ විභාගයෙන් පෙල් වෙන්නේ කොපි කරන්න ගිහිල්ලා කියලා. අනුන් කරන දේ කරන්න හදනවා. කද්දාවත් හරියන්නේ. කොපි කරන්න එපා. Taman ඒ දේ කරන්න වගකීමෙන්. මම මේ කරන්නේ ආර්ය පරිශ්‍රණයක් ජීවිත කය කැප කරලා මම කරනවා. කායිමත් බලාපොරොත්තු වෙන්න. ඉතින් ඒ ඒ මට්ටම තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිටි පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි ප්‍රධානියංගේ කියලා කියන්නේ හොඳටම තේරෙනවා මාව ගලවන්න කාටවත් බෑ මම තමයි කරන්නේ. අපාය යන්නෙත් මනසා නිවන් ළඟින් මන් නිසා. ඒ නිසා ඒ ඒ දේ ලබන්න අපි මේ තාකල් පුරලා තියෙන පාරමිතා පොඩ්ඩක් හිතන්න. අපේ පිරිසේ යටින් හරීම වාසනාවන්තයි. හැබැයි ඒ වුණත් අර මෙතන ප්‍රධානියංගයක් තියෙනවා. කළ යුත්තක් තියෙනවා. අන්නේ කල යුත්තේ වැටේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා සියලු දිනාටම තෙරුවන් සරණ වේවා සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරා